අංගුත්තර නිකාය නීවරණ පහාන වග්ගයේ ඇති ගාථාවක මුල් පදයේ මේ සඳහන් කළේ නීවරණ කියන්නේ නිවන ආවරණය කරන කාරණාවලට නැත්නම් ධර්මතාවලට නිවන් පතාගෙන භාවනා යෝගීව සිටින මේ පිරිස විශේෂයෙන් දැනගත යුතු කාරණයක් වෙන්නේ නීවරණ හේතුව Taman බලාපොරොත්තු වෙන වේ උත්තරී මනුස්ස ධර්ම කිසිවක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නීවරණ Taman හඳුනාගත්තේ නැත්නම් දැනගෙන හිටියේ නැත්නම්. නමුත් මේ පිරිස කවුරුත් දන්නවා නීවරණ කියන්නේ මොනවද කියලා. කවුරුත් දන්නා හැටියට කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ නීවරණ පහ හැම කෙනෙක්ම දන්න. නමුත් මේ නීවරණ අපි බාධක ධර්ම හැටියට සැලකුවත් මේ නීවරණම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙන භාවනා අරමුණක් වශයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තියෙනවා. එනිසා මේ නීවරණ මතුවෙන අවස්ථාවලදී අපි යෝනිසෝ මනසිකාරය පැවැත්වුවේ නැතිනම් නැත්නම් නුවණින් මේ දෙස බැලුවේ නැත්නම් ඒ තේරුම් ගත්තේ නැත්නම් පින්නතුනේ ලැබෙන්න තියෙන අවස්ථාවක් ප්‍රයෝජනයක් නැති වෙලා ඒ නිසා නීවරණ අපි කල්ැතුව හඳුනාගෙන තියෙනවා දැන් මේ ගාථාවෙන් සඳහන් කළේ නාම් වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මවනම් මහණෙනි මේ එකම ධර්මතාවයක්වත් මම දන්නේ නැහැ. යේන අනුප්පන්නව කාමච්ඡන්දෝ උප්පජ්ජති. නූපන්නා වූ ඒ කාමච්ඡන්දය උපදවන්නා වූ වෙන එකද ධර්මයක්වත් මම දන්නේ නැහැ. උප්පන්නව කාමච්ඡන්දෝ බියෝ භාවය වේපුල්ලාය සංවත්තේ මේ උපන්නා වූ මේ කාමච්ඡන්දය නැවත නැවත ඇවිතිවීම පිණිස බොහෝ බව නැත්නම් විපුල බව පිණිස පවතින වෙන එකම ධර්මයක්වත් මම දන්නේ නැහැ. යතයි යතයි දම් භික්කවේ සුබ නිමිත්තක්. මේ සුබ නිමිත්ත තරං මේ කාමච්ඡන්දය වඩන විපුලභාවයට පත් කරන නැවත නැවත ඇති කරන එකම ධර්මතාවයක්වත් මානෙනි මම නම් දන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන කාරණා. සුබ නිමිත්තම් බික්කේ ආයනසේ මානසිකරවතු අනුපන්නෝ චේව කාමච්ඡන්දෝ uppajjati. සුබ නිමිත්තය අපි මානසිකාරය කරනවා නම් පින්නතුනි නූපන් වූ කාමච්ඡන්දය උපදී. ඉපදුනා වූ කාමච්ඡන්දය වැඩෙනවා විපුල් භාවයටපත් වෙනවා. මේ නිසා පින්නතුණි අපි සුබ නිමිත්තක් දැනගන්න ඕනේ. සුබ නිමිත්ත ගැන නොදන්න නිසා මේ කාමච්ඡන්දය වැඩිනවා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වෙන්න කාමච්ඡන්දය නැති කරගන්න අවශ්‍ය නම් සුබ නිමිත්ත අපි හඳුන ගන්න ඕනේ. සුභානුපස්සී විහෙරන්තං ඉන්ද්‍රියේසු අසංගතං කුසීතං හීන විරියන් තංචේ පසාති මාරෝ වාතෝ දුක්ඛං දුබ්බලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන තියනවා වෙනත් ගාථාවක වෙනත් දේශනාවක මේ සුභානුපස්සී සුභාෂයෙන් සරගමේ අනුපස්සී නැවත නැවත සිහි කරමින් ඉන්ද්‍රියන්ගේ සංවර භාවයෙන් තොර කුසීත තැනැත්තස් වීරයෙන් අඩු තැනැත්තා හරියට දිරාගිය ගහක් සුළඟින් පෙරලලා දමනවා වගේ මාර්යා විසින් බිම දමනවා මායාව විසින් සසරේ අතරමං කර දමනවා. ඒ නිසා පින්නතුනි මේ සුබ නිමිත්ත කියන කිතා වැදගත් යෝගාවචරයින්ට. සුබ නිමිත්ත වශයෙන් සඳහන් වෙනකොට මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි ලබා ගන්න අරමුණු අපි සුභ වශයෙන් සලකනවා නම් පින්නතුනි මනාපයි කිය. ඒ වගේම මිහිරි, කංකලොයි කිය. මෙන්න මේ ආදී වශයෙන් අපි සුභ වශයෙන් සලකනවා නම් අපිට ලැබෙන රූපය ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ඒ නිසා පින්නතුනි මේ කාමච්ඡන්දය උපදී මේ කාමච්ඡන්දය උපදින එකම හේතුවක් තමයි සුබ නිමිත්ත අපි මනසිකාරය කිරීම ඒ වගේම තමන්ගේ ශරීරය පිළිබඳව තරුණකම පිළිබඳව රූපයේ පිළිබඳව නිරෝගී භාවයේ පිළිබඳව තමන් සුබ වශයෙන් සලකනවා නම් මේකෙන් නන්දිනයටපත් වෙනවා නම් පින්නතුනි එතන සිදු වෙන්නේ කාමච්ඡන්දේ වැඩි ඒ නිසා මේ සුබ නිමිත්ත විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ හඳුන ගන්න ඕනේ සුබ නිමිත්ත පිළිබඳව කියනකොට මේකේ අනිත් පැත්තක් බුදුරයන් වහන්සේ සඳහන් කරනවා නාම්බික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමුපස්සාමි යේන යේන අනුප්පන්නෝ වා කාමච්ඡන්தோ නූපජ්ජති උප්පන්නෝ වා කාමච්ඡන්தோ පහියති යතයි ධම්මික්කවේ අසුබ නිමිත්තා මන් තාම එකම ධර්මයක්වත් දන්නේ නැහැ මේ නූපන්නෝ කාමච්ඡන්දේ දීපදීවම පිසක් උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය කිරීම පිණිසක් උදව් වෙන වෙන එකද නිමිත්තක්වත් මම දන්නේ නැහැ මේ අසුම නිමිත්ත හැ. අසුම නිමිත්තම් වික්කවේ යෝනිසෝ මනසිකරවතු අනුප්පන්නෝ ඒව කාමච්ඡන්දෝ නූපජ්ජති. මෙන්න මේ අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට වාජනය කරනවා නම් යම් කිසි කෙනෙක් කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. අසුබ නිමිත්ත ගැන සැලකනකොට අපි අසුභානුපස්සීම් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං සද්දං ආරද්ධ විරියං පංචේ නත්පහසති මාරෝ වාතෝ සේලංග පබ්බත හරියට සද්ධාව තියෙන අසුබ නිමිත්ත නිතර මෙනෙහි කරන ඒ වගේම වීරයෙන් යුතු සද්දං ආරද්ධ විරියං සංචේ නප්පසති මාරු. මායයට ඌව මැඩලන්න පුළුවන් කමක් නැහැ. හරියට ගල් පර්වතයක් සුළඟට සොලවන්න බෑවත්. ඒ නිසා පින්තුණි අපි සෑම දිනෙකම අසුබ නිමිත්ත දැනගෙන සිටිය යුතුමයි. භාවනා යෝගීව සිටිනකොට කුමන කර්මස්ථානයක් අපි අනුගමනය කළා? කර්මස්ථානීය බාට බාධා කරමින් තමන්ගේ භාවනා ආරමුණෙන් සිත බැහැර කරමින් මේ කාමච්ඡන්දය මතුවීම නිසා භාවනා මනසිකාරයේ ඇනිටන අවධියක తాවකාලික වශයෙන් නානාපාන සති භාවනාව නතර කරලා මෙන්න මේ අසුබ නිමිත්ත මෙනෙහි කරන්න පටන් ගන්නතෝ අසුබ නිමිත්ත මේ කවුරුත් දන්නවා මේ කයේ තියෙන කේසා ලෝමානකා දන්තා තත්ව ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන කොටස් 32 අසුබයි මෙන්න මේ අසුබ කොටස් ටික අපි මෙනෙහි කරනකොට මධ්‍යස්තව අපේ සිතේ පවතිනවා නම් යම් විශේෂ වික්ෂිප්ත භාවයක් එහෙම නැත්නම් යම් විශේෂ ඇල්මක් යම් කිසි ප්‍රාර්ථනයක් ඇතුව හිත නොමග යනවා නම් මෙන්න මේ හිත නවත්ත ගන්න පුළුවන් වෙන අසුබ නිමිත්ත නිසා. අපි මෙන්න මේ කොටස් 32 මෙනෙහි කරගෙන යනකොට ටික වෙලාවක් පින්නතුනේ තමන්ගේ નિરાයාසයෙන්ම ආනාපාන සතිය නැවතත් මතු කරනවා. අන්නේ අවස්ථාව වෙනකොට මේ අසුබ නිමිත්ත බැහැර කරලා තමන් ආනාපාන සතියට මාරු විය යුතුයි. මේක තමයි පින්නතුනේ අසුබ නිමිත්තෙන් අපි ගන්න ප්‍රයෝජනෙ. ඒ වගේම මේ අසුබ නිමිති අපිට තවදුරටත් අවශ්‍ය නම් සමාධි වැඩි වීම පිණිසත් අපිට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කොටසක් කොටසක් වාසා පින්නතුනේ ප්‍රථම ධානය ලැබීම පිණිස ප්‍රයෝජනවත් කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන කර්මස්ථානයේ බාධකෝ පදින කාමච්ඡන්දේ නසා ගැනීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස ඒ වගේම තවදුරටත් අවශ්‍ය නම් සමාධිය වඩා ගැනීම පිණිස මේ අසුබ නිමිත්ත විශේෂ කාරණයක් බව මතක තියාගන්න ඕනේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අසුබ නිමිත්ත පමණක් ප්‍රයෝජනයට අරගෙන නිවන් අවබෝධ කරන්න පුළුවන් බවත්. ඒ නිසා විශේෂයෙන්ම අසුබ නිමිත්ත නිතර පුහුණු කරලා තමන් තබා ගත යුතු ආභරණයක් වගේ. මේක හරියට යුදයට යන යුද සෙබලෙකුගේ ළඟ තියෙන පලිහක් වගේ. නිසා භාවනා යෝගීන් ඒ ඒ අවස්ථාවට මේ නීවරණය මතුවෙනකොට ඒ නීවරණයෙන් ප්‍රහාණය කර ගැනීමට අසුබ නිමිත්ත භාවිතා කළ යුතුයි කියන කාරණයයි මේ සඳහන් වෙන්නේ. නමුත් වෙනතුනේ අපි එක අවස්ථාවකවත් ඉක්මන් ගිය යුතු නැහැ. කාමච්ඡන්දයේ පහළ වූ වගේ දැනගත් විට අපේ අරමුණෙන් සිට බැහැර වෙනකොට අපි අරමුණක් සොය සොයා වේසන්ට ගියොත් පින්නතුනේ අපිට කායික පීඩාවක් ඇති වෙනවා මානසික පීඩාවක් ඇති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ප්‍රධාන කර්මස්ථානයේ ස්වල්පයකට නවත්තලා මෙන්න මේ අසුබ නිමිත්ත එහෙම නැත්නම් කාමච්ඡන්දය අපි ප්‍රයෝජනෙට ගන්නවා භාවනා අරමුණ වශයෙන්. ඒ කාමච්ඡන්දයේ දේශ බලාගෙන අත්ති මේ අජත්තං කාමච්ඡන්දං සම්ති මේ අජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා මගේ මේ సంతානයේ තියෙන කාමච්ඡන්දයක් තියෙනවා ඒක ඇති බව මම දැනගන්නවා. ඒ නිසා ඒක නුවණින් දැනගන්න මේ විදිහට තමන් තුළ ඇති වෙන කාමච්ඡන්දයේ ඒ ඒ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම මෙනෙහි කිරීමෙන් එට සිත යොමීමෙන් යෝනිසෝ මනස්කාරයට ලක් කිරීමෙන් පින්නතුනේ අන්න අර කාමච්ඡන්දේ නැති කරගන්න පුළුවන්. අසුබ නිමිත්තන් වික්කවේ යෝනිසෝ මනස්කරෝතෝ අනුප්පන්නෝ චකාමච්ඡන්දෝ නූපජ්ජති uppannෝ චකාමච්ඡන්දෝ පහියති. ඒ නිසා අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයට ලැක් කිරීමෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය කර ගැනීම ප්‍රථම කාරණේ හැටියට මේ දේශනාවේ සඳහන් වෙනවා. නාම් භික්ඛවේ ඒක ධම්මංපි අඤ්ඤං ඒක ධම්මංපි සමරපස්සාමි යේම අනුප්පන්නෝවා ව්‍යාපාදෝ uppajjati. uppannova vyapadoo දීව භාවය වේපුල්ලාය සංවත්තති. යතයි ධම්මික්ක වේ පටිගනිමි. ඒ වගේම පින්නතුනේ අපි දන්නවා අපිට නිතරම කරදර කරන දෙයක් තමයි ව්‍යාපාරය. ඒකත් නීවරණයක්. මේ නීවරණය නිසා පින්නතුනේ අපේ භාවනාව යන්නේ. ඊටමත් අල්ප වශයෙන් ඡායාවක් වශයෙන් ඇති වෙන මේ අකමැත්ත අප්‍රසාදයේ පහු වෙනකොට දැඩි වශයෙන් පින්නතුනි වෛරයකට එහෙම නැත්නම් තරහවටපත් වෙනවා. එපාගමකටපත් වෙනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ නූපන් වූ ව්‍යාපාදී ඉදීමට හේතුව යතයිදම් වික්‍රේ පටිඝ නිමිත්ත. මෙන්න මේ පටිඝ නිමිත්ත තමයි මේ ව්‍යාපාදේ ඇති වෙන්න හේතුව. පටිඝ කියන්නේ පින්නතුනි තමන්ට අකමැති නොගැලපෙන නිමිත්තකට කියනවා පටිඝ නිමිත්ත කියලා ගැටෙන නිමිත්ත. ඒ නිසා භාවනා යෝගියා භාවනාවේ යෙදෙන අවස්ථාවල Tamanට මූණ පාන්ට වෙන යම්කිසි ශබ්ද ඒ වගේම අනිකුත් ශාරීරික සංවේදීතා වේදනා ආදිය කුමක් හෝ මුල් කරගෙන සිටිය අප්‍රසාදයක් ඇති වෙනවා නම් තරහවක් ඇති වෙනවා නම් පින්නතුනි අන්නේ පටිඝ නිමිත්ත නිසා ව්‍යාපාදේ ඇති වෙයි එහෙමනම් අපි පටිග වශයෙන් ගැනීම නතර කළ යුතුමයි. එනිසා අපි කල්පනා කරන්න ඕනේ පටිග නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ උප්පජ්ජති උප්පන්නෝ ච ව්‍යාපාදෝ බියෝ භාවයි වේකුල්ලාය සමත්තති. එනිසා පටිග නිමිත්ත යෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙනකොට නුවණින් නොබලනකොට පින්නතුනේ ඒක ව්‍යාපාදයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ ඇතිවෙන හීන් අකමැත්ත පවා ඒ ඒ අවස්ථාවේ හඳුනාගෙන ඒක සිත යොමු කරලා මනසිකාර්ය කිරීමෙන් මුලදී මේක උපන් ගේම නසා දමන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒකට ඉඩ දුන්නොත් තරමක් දුරට හොම වැඩුණොත් ඊට පස්සේ අපිට සිදු වෙන්නේ පින්නතුනේ ඒක නැති කරගන්න නම් සිතේ ඇති වෙනේ අකමැත්ත අප්‍රසාදයේ තරහව වෛරය නැති කරගන්න නම් පින්නතුනේ වෙනත් නිමිත්තක් අපි එතෙස් උපකාරී කරගන්න වෙනවා. නාම් භික්කවේ ඒක ධම්මම්පි අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා ව්‍යාපාදෝ නූපජ්ජති. උප්පන්නෝවා ව්‍යාපාදෝ පහිය. තතේ ධම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති. ඒ නිසා මානෙනි මේ ව්‍යාපාදේ ඇති වුණා මේ ව්‍යාපාදේ නැති කර ගැනීමට වෙනත් මන්නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මෙත්තා චේතෝ විමුක්තිය මෙත්තා චේතෝ විමුක්තියෙන් භික්කවේ යෝනිසෝ මනසිකරවතු අනුප්පන්නෝ චේව ව්‍යාපාදෝ න පජ්ජති උප්පන්නෝ චේ ව්‍යාපාදෝ පහියේ ඒ නිසා මෙත්තා චේතෝ විමුක්තිය යෝනිසෝ මනසිකාරයේ ලක්කන යෝගාවචරයාට තමන්ගේ සිතේ ඇතිවෙච්ච ඒ ව්‍යාපාදය නැති කරගන්න පුළුවන්. සා විශේෂයෙන්ම මෙතන සඳහන් වෙන්නේ පින්නතුනි තරහව. තරහවට ප්‍රතිවිරුද්ධයි මෛත්‍රිය. ඒ නිසා අපි ආරක්ෂක භාවනාවක් හැටියට චතුරාර්ය සඳහන් වෙන විදිහට මෛත්‍රී භාවනාව යම් යම් වෙලාවට ටිකක් වඩලා පිටිපා ගන්නට. මෛත්‍රී භාවනාව භාවනා පරියන්කේ ඉන්නේදී වඩන්න පුළුවන්කමක් නැහැ එකවලට. ඒ නිසා කල්ැතුව උදෑසන අවදි වුණාම මේ මෛත්‍රී භාවනාව ස්වල්ප වේලාවක් කිරීමෙන් තමන්ගේ සිතට යම්කිසි පුහුණුවක් ලබා දීලා තබා ගත්තොත් පින්නතුනි අවශ්‍ය වෙලාවට මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා ව්‍යාපාදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ප්‍රථමයෙන්ම අපි නීවරණේ නීවරණයක් හැටියට සැලකමින් නීවරණේ භාවනා අරමුණක් හැටියටගෙන යෝනිසෝ මනසිකාරය කිරීමෙන් නීවරණ ප්‍රහාණය කරන්නට අපි උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරන අවස්ථාවේ පින්නතුනි අපිට අපහසු වෙනවා නම් ඒ ආකාරයට මනසිකාරය කරලා මේ ව්‍යාපාදේ නැති කරගන්නට අපි විසින් කළ යුත්තේ ඒක ප්‍රතිවිරුද්ධ මෛත්‍රී භාවනාවට පෙළඹෙන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව පිළිබඳව මේ පින්නතුණෝලින් අසා තියෙන බැවින් ලොකු විස්තරයක් අවශ්‍ය වුණේ නැතත් පින්නතුනේ මෛත්‍රී භාවනාව කිරීමේදී තමන් මෛත්‍රියෙන් දෙමිලා තමන්ව ඒක උදාහරණයක් වශයෙන් අරගෙන ඒ මෛත්‍රිය අනිත් පුද්ගලයන් වෙත පැතිරිය යුතුයි කියන කාරණේ මම පොතේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මෛත්‍රී පතුරවන්න ඕන ඉස්සල්ලා ප්‍රථමයෙන්ම තමන්ට තමන්ට මෛත්‍රී පැතිරවීමෙන් මාමෙන්ම මාගේ හිත සත්වයාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නැත්තික් වෙත්වා ආදී වශයෙන් අපි මේ මෛත්‍රිය වඩලා පුහුණුවක් ඇති කරගන්න. මේ මෛත්‍රියත් වින්නතුනේ ආනාපාන සති භාවනා වේදන යෝගාවචරයේන්ට බොහෝ විට සිතුවිලි වලින් සිත පෙළෙන විට සිත බෑර යන විට ඒ වගේම සිතේ අප්‍රසන්නතා ඇති වෙන විට ඒවා යටපත් කර ගැනීමට මෛත්‍රී භාවනාව උපකාර වෙන බැවින් తాවකාලිකව ප්‍රධාන කර්මාස්ථානය නවත්තලා සල්ප වේලාවක් මෛත්‍රියේ යෙදෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මෛත්‍රියේ යෙදෙන අවස්ථාව වෙනකොට සමහර යෝගීන්ට බොහෝ විට බොහෝ යෝගීන්ට ආනාපාන සති භාවනාව බොහොම ප්‍රකටව નિરાයාසයෙන් මතුවේ. එහෙම මතු වුණොත් පින්නතුනේ අර මෛත්‍රිය චේතෝ විමුක්තිය අපි తాවකාලිකව පසකින් තබලා ඒ ආනාපාන සතියට අපි වහින්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෛත්‍රී චේතෝ විමුක්තිය ඥාන වශයෙන් අපි වඩලා ඒ තුලින් ඥානාංග මෙනෙහි කිරීමෙන් විපස්සනාවට බහින්ද කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අනුවත් එයාට පුළුවන් වෙනවා මෛත්‍රී භාවනාව වේදෙන්න. අප්‍රමාණ්‍ය වශයෙන් සදාන් වෙන්නේ මෛත්‍රිය. අප්‍රමාණ වශයෙන් අපි මෛත්‍රිය පතුරවන නිසා ප්‍රථම ද්විතිය තතිය වශයෙන් ධාන තුනකටපත් වෙන්න පුළුවන් මෛත්‍රියෙන්. මෛත්‍රියේ චේතෝ විමුක්තිය තියෙන තනත්තාට පින්නතුනේ 11 ආකාරයේ කානිසංශ තියෙනවා. විශේෂයෙන්ම හාන් කිරීමට කෙනෙකුට බෑ ඒ වගේම දුවටන් චිත්තං සමාධියති මොකවන්න ඔයි ප්‍රසිද්ධති කියන කාරණා දෙක ප්‍රධානයි ක්ෂණිකවම ඔහුගේ සිත සමාධි වෙනවා චේතෝ විමුක්තිය තියෙනවා නම් මෛත්‍රී චේතෝ විමුක්තිය එනිසා දුවටන් චිත්තං සමාධියති මෛත්‍රියෙන් සිත දෙමෙනකොට පින්නතුනේ සමාධිය එකපාරටම මතුවේ නිසා තමන් කරන භාවනාවේ පසුබෑමක් ඇති විට මෛත්‍රී භාවනාව යොදා ගැනීම ඉතාම වැදගත් කියන කාරණයයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. ඒ නිසා ව්‍යාපාදයේ නැසීමට වාගේම තමන්ගේ සමාධිය පෙරටුකට ගැනීමටත් මෛත්‍රී භාවනාව ඉතාම වැදගත් කියන කාරණය සිතට ගත යුතුයි. නාම් වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා තීන අනුප්පන්නං වා තීන මිද්දං උපජ්ජති උප්පන්නං වා තීන මිද්දං බියෝ භාවය වේපුල්ලාය සංවත් ඊළඟ කාරණේ යතයි ධම්ම වික්කවේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතෝ ලීනත්තා. දීන චිත්තස්ස අනුප්පන්නං චේවෙන් තීන මිද්දං උප්පජ්ජිත උප්පන්නං තීන මිද්දං බියෝ භාවේ කුලසංග. මෙන්න මෙතන පින්නතුනි වැදගත් වෙනවා තීන මිද්දේ බොහෝ කෙනෙකුට බාධක කරන ධර්මයක් ඇටියට සඳහන් වෙන්නේ තීන මිද්දේ. තීන මිද්දේ නිසා තමන්ගේ භාවනා ම දියුණු වෙනවා වෙනුවට පින්නතුනි ඒක ආපසු ගමන් කරන ස්වභාවයක් ඇති වෙනවා. ඊ타මත්ම බලානකම තත්ත්වයක් ඇති කරන්න පින්නතුනේ තීන විද්‍යෙන් මොකද තීන විද්‍ය නිසායි අනිත් කරුණ වලට මගේ පෑදෙන්නේ අනිත් අවස්ථාවන් මතුවීමට හේතු වෙන්නේ තීන විද්‍යමයි කියන කාරණයක් හිතේ තියාගන්න. යතයි නම් වික්කේ අරති. යම් මේ අරදිය ඒ වගේම තණ්ඩි විජම්බිකා බත් සමතෝ චේතසෝ ලීනත් පින්නතුනි මෙතන අරතියයි කියන්නේ අදි කුසල ධර්මයේ නොයල් අදි කුසල ධර්මයේ නොයල්මට කියනවා අරති කියලා අරති කියනකොට අදි කුසල ධර්මය නම් අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන කරුණු තුනම ඇතුළත් වෙනවා අදි කුසල ධර්මය ඒ කියන්නේ යම්සි යෝගාවචරයේ සීලය හරියට පුරන්න කැමති නැත්නම් ඒ ලීන වෙනවා නම් ඒ වගේම සමාධි වැඩිීමේ උකටලී වෙනවනම් පඤ්ඤා වැඩිීමේ උකටලී වෙනවනම් පින්නතු. ඒ තැනත්තාට පුළුවන්කමක් නැහැ Tamanගේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ අරතිය කියන්නේ අධි කුසල ධර්මයන්ගේ නොයල්. ඒ වගේම අරතිය කියන්නේ විවේකයේ නොයල්. විභාවනාවට කැමති වගේම පින්නතුනි අපි හුදකලාවටත් කැමති වෙන්න ඕනේ. ඒ වගේම අපි කැමති වෙන්න ඕනේ තුෂ්ණී භූත භාවයට. තුන්නී භූ ආර්ය තුන්නී භාවය කියන කාරණේ දැනගන්න ඕනේ. අපි නිතරම දොඩමළු වෙනවා නම් ඒ වගේම නිතරම අපි ඝන සංගණිකාවේ යෙදෙනවා නම් පිරිසත් එක්කම හැසිරෙනවා නම් කතා බහ කරනවා නම් එයාව දකින්න අවශ්‍ය නම් ඒ වගේම පින්නතුනි විවේකයේ තනිව උදකලාවින්ද අකමැති නම් මේකට කියනවා අරතිය කියලා. නා අරතියෙන් වෙන් වෙන්න ඕනේ. අදි සීලාදි චිත්තාදි පඤ්ඤා. අදි චිත්ත කියන කාරණේ මේ සියලු දෙනාම දන්නවා අදි චිත්ත කියන්නේ සමාධිය. සමාධි වැඩිීමේ උත්සුක වෙන්න ඕනේ. සීලය හොඳින් පවත්වන්න ඕනේ. අදි සීලය ඒ වගේම අදි චිත්තය සමාධි වඩන්න ඕනේ. ඒ මේ කාරණා දෙක මුල් වෙනකොට පින්නෝනේ අදි පඤ්ඤා කියන කාරණේ සම්පූර්ණ වෙනවා. ඒ නිසා මේ තීන මිද්දය ඊ타මත්ම හතුරු කාරණයක් හැටියට සඳහන් වෙනවා මේ ධර්මයේ. අපි තීන විද්‍යාව නසන්ත මොන. අරති තණ්ඩි. තණ්ඩි කියන්නේ පින්නතුනේ අලස බව. එතකොට අලස බවත් හොඳ නැහැ. අපි ටිකක් උදාසීනයි. ඒ නිසා අලස බව වෙනොත් අපි මිදෙන්න ඕනේ. කය ප්‍රබෝධමත් කරගන්න ඕනේ, සිත ප්‍රබෝධමත් කරගන්න ඕනේ යම් කිසි කාර්යයක යෙදিলা, වැඩක යෙදিলা. එහෙම නැත්නම් සක්මන් කිරීම ආදීන් අපි සිත ඔසවා ගන්න ඕනේ, ගතිය ප්‍රබෝධය ඇති කර ගන්න ඕනේ. ඒ වගේම විජම්බිකා. විජම්බිකා කියන්නේ ඇඟ මැලි කැඩීම. බොහෝ දෙනෙක් ඉන්නවා ඇඟ මැලි කැඩීමක් කියලා. ඒ නිසා පින්නතනේ අර්ථي තන්නේ විජම්බිකා. අනික බත් සම්මදෝ. මේ බත් සම්මද කියන්නේ බත් මත. භෝජනයේ මත්යන් යුතාව දැනගන්න ඕනේ. ආහාර ගන්නකොට තමන් ප්‍රමාණය දැනගත යුතුමයි. ආහාර ගන්නකොට පින්නතුනේ අපි සතිපට්ඨානයට අනුව ආහාර ගන්නවා නම් සති සම්පජන්නේ ඇතුල් සම්පජන්න පබ්බේ සඳහන් විදිහේ විදිහට සිහියෙන් නුවණින් ආහාර ගන්නවා නම් පින්නොතනි බත් සම්මතයේ සම්මදේ නැති වෙනවා. ඒ කියන්නේ බත් මත. ඉතින් බත් මත කියලා ඇති වෙන්නේ ප්‍රමාණය ඉක්ම ආහාර ගැනීමෙන් බත් මතයක් ඇති වෙනවා. ඒ වගේම ආහාර අරගෙන අපි පැසකට වෙලා හිටියොත් බත් මතේ ඇති වෙනවා. එනිසා බත් සම්මදේ නැති කරගන්න නම් අපි බත් දානයෙන් පස්සේ ආහාර ගැනීමෙන් පස්සේ ස්වල්ප වේලාවක් ටිකක් සක්මන් කිරීම ආදී යෙදෙන්න ඕනේ. මේක ජීවක වෛද්‍යතුමා බුදුරජාන් වහන්සේට සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට උපදෙස් දෙන්න දානයෙන් පස්සේ සක්මන් කරන්න කියලා. සක්මන් කරනකොට ආයස වැඩි වෙනවා. කාය ශක්තිය වැඩි වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා මේ සක්මන් කිරීමෙන් දුර ගමන් යන්න පුළුවන් කාය ශක්තියක් ඇති කරනවා. තීන මිද්දේ නැති කරනවා. ඒ නිසා පින්නතුනි අපි සක්මන් කිරීම ආදී මේ බත් සම්මදය නැති කරගන්න. චේතසෝ ලීනත්තා සිතේ හැකිලිය. ප්‍රබදවදමත්ව හිත තබා ගන්න ඕනේ. සිත හැකිලෙන්ට දෙන්න නරකයි. සිත හැකිලන අවස්ථාවට යම්සි ධර්මයක් අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ ඔස්සේ කරා අපි මේ වෙලාවට සිත නගා ගන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කරන්න ඕන. වෙනත් විදියකට කියනවා නම් අපිට තමන්ගේ සිත ප්‍රබෝධමත් වෙන යම් ආකාරයක් තියෙනවද ධාර්මිකව අන්න එවැනි කටයුත්තක යෙදීමෙන් එවැනි දෙයක් කීමෙන් සත්‍යයනයක් කිරීමෙන් සිත උසවා ගැනීම අවශ්‍යම වෙනවා. ලීන චිත්තස්සතේ අනුප්පන්නං චේව තීන මිද්දං uppajjati uppannanca තීන මිද්දං වියෝ භාව වේපුලය සංගතේ. මේක කවුරුත් දන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා මේ තීන මිද්දය නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා. මොකද්ද මේකට තියෙන හේතු? නෛවික්කවේ අඤ්ඤා ඒක ධම්මං පිසමරුපස්සාමි යේන අනුප්පන්නෝ වා තීන මිද්දන් නූපජ්ජති උප්පන්නං වා තීන මිද්දන් පහියති. යතයිදම් වික්කවේ ආරබ්බ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු ආරද්ධ විරියස වික්කවේ අනුප්පන්නෝ චේව චින මිත්තන් නූපජ්ජති උප්පන්නාච චින මිත්තන් පහිත. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ආරම්භ ධාතු. ඒ කියන්නේ ආරම්භ විරිය. නික්කම ධාතු. ඒ කියන්නේ පිනසේ කුසීතකම් වලින් මිදීලා මිදීමේ ඇති වෙන නෙක්කම්ම. නික්කම ධාතු. පරක්කම ධාතු. අපි භාවනා කරන්න අපි සිත නගා ගන්න අපි වීරිය කරන්න ඕනේ වීරිය ආරම්භ කරන්න ඕනේ මේ වීර්ය ආරම්භ කරලා නිකම්ම ඉන්න හොඳ නෑ පින්නතුනේ අපි ටිකක් වීර්ය කරනවා ආරම්භ කරනවා සක්මන් කරනවා ඉක්මනට නිදිමත වෙනකොට නැගිටලා යනවා එනිසා ආරම්භ ධාතු තිබුණත් නික්කම ධාතු වලට යන්න ඕන නික්කම ධාතු වෙනට අලස බවින් මිදෙන්න ඕන අලස බවින් මිදිනත් මදි පින්නතුනේ පරක්කම ධාතු තියෙන්න ඕනේ පරක්කම ධාතු කියන්නේ ආරම්භ කළා වීර්ය අලස බව තුරන් කරගත්තා. තුරන් කරගත්තු අලසකම නැවත ඇති නොවීමට ඉදිරියට පවත්වාගෙන යාම පින්නන පරක්කම දාලා. ඒ නිසා ආරද්ධ විරිය සදික්කේ අනුපන්නෝ චේව දීන මිත්තන් උපජ්ජති. වීර්ය ආරම්භ කරපු කෙනාට පරක්කම ධාතු වේදන කෙනාට තීන මිද්දේ නැවත ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ තීන මිද්දේ පිළිබඳව විශේෂයෙන්ම සලකන්ට ඕන ඊටාම බලවත්ම බාධකයේ තීන මිද්දේ බව අමතක කළේ අමතක නොකළ යුත්තක් වින්න. තීන මිද්දේ ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා විශේෂ කාරණයක් జాగරියාන යෝගයේ සම්බන්ධව. සුත්තා జాగරියෝ සෙය්‍යෝ නත්ති జాగරතෝ භයං තස්මා ආවේ జాగරියම් භජේත ආතාපි බික්ඛු නිපකෝ ඥානලාභී සංයෝජනං ජාති ජරාය චිත්තවයි දේව සම්බෝධි මනුත්තරං පුසේ සුත්තා ජාගරියන් සෙයෝ නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨයි නත්ති జాగරතෝ බයං නිදි වරන්නාට බයක් නැහැ සංසාර බයක් නැහැ තස්මා ආවේ జాగරියම් බජේත එමෙනිසා එක තියෙන මේ කාන්තේන්ම නිදි වැරීමේ යෙදෙව් ආතාපි බික්කොනීපකෝ ඥානලාභී කෙලෙස් තවන වැර ඇති ප්‍රඥාවන්ත ඥානවලින් සමන්විත වූ මේ භික්ෂුව සංයෝජනං ජාති ජරාය චිත්වා ජාති ජරා කියන සංයෝජනය හිඳ ඉදේව සම්බෝධි මනුත්තරං කුසේති මේ ආත්ම භාවයේදීම උතුම් වූ රහත් බෝධියටපත් වෙනවා කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ජාගනීය යෝගය වැඩිම පින්නතුනේ තීන මිද්දේ නැසීමට හේතු වෙන කාරණයක්. විශේෂයෙන් මතක තබා ගත යුතුයි. පුණා දැරිවියත බුදුරයන් වහන්සේ සඳහන් කරනවා රාත්‍රී කාලයේ නිදිවරමින් සිටි පුණා දැරියව දැකලා භාග්‍යවතුන් වහන්සේ පසුදා උදෑසන කරුණා කරුණා සමාපත්තියෙන් සමවැදිලා බලද්දි දකිනවා මේ දැරියව මේ දැරියට සෝවාන් වීමේ හේතු සම්පත් ඇති බව දැකලා ඉදිරි මගට වඩිනවා මේ දැරියත් Tamanට ලැබිච්ච කුඩා රොටි කැබැල්ල දෑසම ගියන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන අවස්ථාවේ ආනවා මේ ළමයාගෙන් ආනවා "පුන්නා මොනවද ඊයේ කල්පනා කළේ? අනේ ස්වාමීනි මම නම් මේ දුප්පත් කෙල්ල මහන්සි වෙලා වැඩ කරලා දාඩිය දාන්සා නිදිමරුවා. මේ සංඝයා වහන්සේලා මේ ආර්යයන් වහන්සේලා මේ රාත්‍රී කාලයේයි මේ පාරවල් වල නිදිමරන්නේ." මේ වෙලාවෙත් බුදුරයන් වහන්සේ සඳහන් කළා මේ නිදි බැරිම ඊටාම ශ්‍රේෂ්ඨ බව. ඒ නිසා ඒ වෙලාවේ උන්නා දෙවිය ඒ වනපදයේ අහලා පින්නතුනි සෝවන් වුණා ඇතෙන්නේ. සදා ජාග්‍රමානාන අවරත්තාන සික්කිනා නිබ්බාණං අදිමුත්තාණං අත්තං ගච්ඡanti ආසවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව සඳහන් කළේ. සදා ජාග්‍රමානාන සම කල්ලි නිදිමරමින් සිටිනවා නම් අහෝ රත්තාන සික්කිනම් දිවා රාත්‍රී එහෙම ඉක්මනවා නම් නිබ්බාණං අදිමුත්තානං නිවන දෙසට හැරුණෝ සිතකින් පසු වෙනවා අත්ංගච්ඡන්ති ආසවා මේ ආශ්‍රයන් ඡේ කරනවා ප්‍රහීණය කරලා තමන්ට ආර්ය මාර්ගයටපත් වෙන ආර්යයන් වහන්සේ කෙනෙක් වෙනවා කියන කුජයන් වහන්සේ දේශනා කළා. මේ වනපදේ ආනවත් එක්ක මේ කුණාදරිය සෝවන් බවටපත් වුණා. ඒ නිසා පින්නතුනි නිදි වැරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් අපි නිදි වැරීම සුළු කොට සලකන්න හොඳ නෑ. භාවනා යෝගීන් නිදි වැරීමේ යෙදිය යුතුමයි. ඒ නිසා අපි ප්‍රථම භාගයේදී ඉඳ ගැනීම, සක්මන් කිරීම ආදීන් පින්නතුනේ අපි භාවනා යෝගී වෙන්න ඕනේ. දිවා කාලය ගත කරන්නේ මේ විදිහට. ඒ වගේම පින්නතුනේ ප්‍රථම ප්‍රථම යාමේ රාත්‍රියේ රාත්‍රී 10 වෙනකල් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සක්මන් කරමින් හිඳිමින් ඔබ කෙලස් ප්‍රේණිය කරන්ට ඒ වගේම මධ්‍යම රාත්‍රියේ පාදයක් උඩ පාදයක් ඇදගෙන නැගිටින වේලාව සංඥා කරගෙන නිදාගන්න කියනවා. පාදයක් උඩ පාදයක් අදිනවා කියන්නේ පින්නතුනේ අපි සිංහ සෙයියාවෙන් සතපෙනකොට දකුණු එළියෙන් සතපෙනකොට පාදක දකුණු පාදයේ උඩ වම් පාදයේ හිටියාම අපිට අපහසුයි. ඒ නිසා ඒ පාදයේ ටිකක් උඩ තියෙන පාදයේ ටිකක් ඉහළට නමපුවාම පාදයෙන් පාදය ඇදෙන. එහෙම නැත්නම් පැත්තකින් යන්තම් පාත් වෙන්න පාත් කරලා තබා ගන්න. මේ සෙයියාවෙන් පින්නතුනේ එළි වෙනකල් භාවනා යෝගී වෙන්න පුළුවන්. නිසා හොඳට නිින්ද යනවා. නිරෝගීව නිින්ද යනවා. ඒ වගේම හොඳින් අවදි වෙනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී යම් යෝගියෙක් එතෙක් සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා යෝගීව සිටි යෝගාවචරය රාත්‍රී කාලයේදී නිදිමත වෙනකොට මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ මෙදියම් රැ වෙනකොට ඒ කියන්නේ රාත්‍රී 10 විතර වෙනකොට තමන්ගේ යම් සිත්තායකට ගිහින් සිය සේයාය සතපෙනවා ඒ වගේම තමන් නැගිටින වේලාව අදිෂ්ඨාන කරගෙන නිදා ගැනීම නිසා નિરાයාසයෙන් මොහු නියම වේලාවට අවදි වෙනවා ඒ නිසා පින්වත්නි ප්‍රථම යාමේ අවදි වුණ තැන් පටන් නැවතත් ඔහු කරන්නේ ඉඳගෙන භාවනා කිරීම සක්මන් කිරීම. මෙන්න මේ විදිහටයි පින්නතුනි අපිට මේ සුත්තා జాగරියොස්සෙයෝ කියන කාරණයක් සඳහන් කරන්නේ. ඒ නිසා මේකත් ඊටාම වැදගත් කාරණයක් වෙනවා අපි කාටත් නිදිවැරීම තීන මිද්දේ නැති කර ගැනීමට පමණක් නෙවෙයි පින්නතුනේ නිද්ද තමන්ට ආර්ය මාර්ගයේ පහළ කර ගැනීමට මේ නිදිවැරීම ප්‍රයෝජනවත් වෙන බව භාග්‍යවතුන් වහන්සේගේම වචන වලින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට කියනවා නයි වික්කවේ අඤ්ඤං එක ධම්බම්බියම් සමනුපස්සාමියේපන්න අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්ඡං උප්පජ්ජති උප්පන්නං වා උද්දච්ච කුක්කුච්ඡං වියෝභාවය වේපුල්ලාය සංවත් උද්දච්ච කුක්කුච්චය ඇති කරන තවත් වෙනත් ධර්මයක් මා නොදනිමි මේකට කියනවා පින්නතුනි යතයිදම් වික්කවේ චේතෝ ඖපසමෝ මෙන්න මෙතනයි වැදගත්ම කාරණේ තියෙන උද්දච්ච කුච්චය කියන කාරණේ මේ සියලු දෙනාම දන්න. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු බව. කුක්කුච්චය කියන්නේ අතීතයේ කරන්න බැරි වුණු යුතුයකම් මෙනෙහි කරමින් තැවීමක්, කළ වැරදි මෙනෙහි කරමින් තැවීමක් කියන කාරණා දෙක. මේ දෙකම උද්දච්ච කුක්කුච්චය අකුසල කර්මයක් ඒ සීකරන වාරයක් පාසා සිදුවෙන අකුසල වලින් තමා විසින් කරන ලද අකුසල කර්ම නැවත නැවත මතු කිරීමක් කායවා මෝරා යාමකට තුඩු දීමක් ඇති වෙන බව මතක තබා ගන්න. ඒ නිසා කුක්කුච්චය සුළුකොට සලකන්න ඕන නෑ මහා පාප කර්මයක් නැති සලකිය යුතු. යම් විශේෂකල වැරද්දක් නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ පින්නතුණි ඒට ප්‍රාණය දෙනවා. ඒ අකුසලයේ මේරීමට උදව්වක් දෙන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේ මතක් කරනවා යෝගාවචරීන්ට පමණක් නෙවෙයි සියලුම මේ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට කුක්කුච්චේ දුරක දුරලන්ට ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ ඒ වගේම කුක්කුච්චයට හේතු වෙනවා උද්දච්චයට හේතු වෙනවා කුක්කුච්චය උද්දච්චය කියන්නේ පින්නතුනේ සිතේ විසිරීම ඒ නිසා මේකට හේතුව තමයි කියන්නේ uppannam va uddatte kukkuccam jataidan bhikkave cetaso aupasam සිතේ සංසිඳීමක් නැති තැනැත්තාට පින්නතුනි උද්දච්ච කුක්කුච්චය ඇති වෙනවා. ඒ නිසා ඖපසම්පත් ඖපසන්තස චිත්තස වික්කවේ අනුප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං ච උද්දච්ච කුක්කුච්චං වියෝ භාව වේකුලය සම්මත. ඒ නිසා සිත සාන්ත නැති සිත සංසිඳුණු නැති තැනැත්තාට නූපන්නාව උද්දච්ච කුක්කුච්චය පහළ වෙනවා. ඒ නිසා පින්නතුනි අපි මොන යම් ආකාරයකට හෝ සිත සාන්ත කරගන්න ඕනේ, සංසිඳව ගන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. සිත සංසිඳව ගන්නට බැරි නම් අපිට උද්දච්ච කුක්කුච්චිය මතුවේ. ඒක නිසා සමත භාවනාවේ විශේෂාංගයක් තමයි සිත සාන්ත කිරීම. සිත සාන්ත කිරීමෙන් මේ උද්දච්ච කුක්කුච්චිය නසා ගන්නටත්, ඒ වගේම සමාධිමත් වීමෙන් සියලුම මේ නිවර්ණයන් ප්‍රහාණය කරන්නටත් හැකියාව ලැබෙන බව අපි මේදී සඳහන් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ නායි වික්කවයන්යන් ඒක ධම්මපි සමරුපස්සාම යේපා. යේන අනුප්පන්නං වා උද්දච්ච කුච්චං නූපජ්ජති. උද්දච්ච කුච්චං යතයි දං පහිය. තතයි දං චේතසෝ උපසම. චේතසෝ උපසම කියන්නේ සිතේ සාන්ත බවමයි. සංසිඳීම. ඒ නිසා සිතේ සංසිඳීම ඇති වෙන විදිහට ආනාපාන සති අරමුණ අරගෙන අපි එහි ස්වභාවිකව සිදුවෙන ආනාපාන සති භාවනාවේ යෙදෙනවා නම් ඒ අනුගමනය කරනවා නම් ඒ පිළිබඳ ඇතිවීම නැතිවීම හෝ ආනාපාන සති භාවනාවට අනුබද්ධිතව ඇතිවෙනා වූ ශාරීරික සංවේදීතාවන් වලට හිත නොයවා ආස්වාස ප්‍රස්වාසයේ පමණ සංකල්ප වශයෙන් සලකගෙන අපි හිත යොමු කරනවා නම් මේ චේතසෝ රූපසමෝ කියන කාරණය අපි ලබා ගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි ඊළඟ කාරණය තමයි නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සම්මනුපස්සාමි යේන අනුප්පන්නා විචිකිච්ඡාව උපජ්ජිත. මේ විචිකිච්ඡාවට හේතු වෙන්නේ අයෝනිසි මනසිකාරය. අයෝනිසි මනසිකාරය කියනකොට පින්නතුනේ නුනුවණින් බැලී මේ විචිකිච්ඡාවෙන් සඳහන් වෙන්නේ අපි බුද්ධ ආදී රතනත්‍රය ගැන අපි සැක කරනවා. අපේ ආචාර්යයන් වහන්සේලා ගැන සැක කරනවා. ධර්මයේ ගැන සැක කරනවා. තමන්ගේ කර්මස්ථානය ගැන සැක කරනවා. ඒ නිසා යම් කිසි සැකයක් ඇති වෙනවා නම් තමන්ගේ භාවනා මානසිකාරය තුළ වෙනතුනේ දැනගන්න ඕනේ මේ මට ඇති උනේ විචිකිච්ඡාව. ඒ නිසා මේ විචිකිච්ඡාව නීවරණ ධර්මයක්. මා මේ නීවරණ ධර්මය හඳුනා ගන්න ඕනේ කියන හැඟීමෙන් නීවරණ ධර්මයේ මතු වූ නීවරණ ධර්මයේ පිළිගැනේ දිහා බලාගෙන ඉන්නවා. මේ මගේ సంతානයේ නීවරණ ධර්මයක් ඇති උනේ මේ විචිකිච්ඡාව ඇති උනේ මම මේකට ඉඩ දිය යුතු නැහැ. එයින් මා යට විය යුතු නැහැ කියන හැඟීම තුළින් පින්නතුනේ අපි යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ඕනේ මේ නීවරණය දිහා. විචිකිච්ඡාවද විචිකිච්ඡාව කියන්නේ සැකය ඒ නිසා පින්වතුනි නාම වික්කවේ යඤ්ඤං ඒක ධම්මං සමුපස්සාව අනුප්පන්නා වා විචිකිච්ඡා නූපාජ්ජති ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා විචිකිච්ඡාව උපන්නේ නැති විදිහට තියෙන්න එකම ධර්මයේ මන් දන්නේ යෝනිසෝ මනසිකාරය ඒ නිසා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක පින්නතුනේ ඊටාම වැදගත් වෙනවා විචිකිච්ඡාව නැසන්. මේ විචිකිච්ඡාව පිළිබඳ කතා කරද්දී අපේ සම්පූර්ණම භාවනාව එනහිතලා ඒක කඩාකප්පල් වෙලා අපි අතරමං වෙච්ච අවස්ථාවක් මේක. සමහර යෝගීන් තමන් ඉන්න ස්ථානයෙන් පිට වෙලා යනවා. අපිට ආලා තියෙනවා සමහර අය ඉන්නා යෝගාවචරේ තමන්ගේ ගෙදරිනුත් පිට වෙලා යන්න හදන. මේක ආපු වෙලාවට පින්නතුනේ විචිකිච්ඡාවක් පහළ වෙලා තියෙනවා. මගේ సంతානයේ මේ විචිකිච්ඡාවක් තියෙන්නේ කියලා ඒ දෙසට හිතේ වාගෙන ඒක හඳුනා ගන්නවා නම් තරහවක් පෙන්වන්නේ නැත්නම් පින්නතුනි අපි ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව බලනවා නම් විචිකිච්ඡාව ප්‍රහේණය කරන්න පුළුවන්. ඒ නිසා මේ නිවර්ණ ගැන සඳහන් කරනකොට නිවර්ණ 6 භාවනාවට බාධිකයක් වගේම නිවර්ණ 6 ධර්ම අවබෝධයට උපකාරයක් බව දැනගන්න. මේ නීවරණ ගැන කතා කරද්දී මේ විචිකිච්ඡාව ආදී ඇතිවෙන්නත් මේ කාමච්ඡන්දය ඇතිවෙන්නත් මේ ව්‍යාපාදයේ ඇතිවෙන්නත් පින්නතුනේ විශාල හේතුවක් තියෙනවා. මේ හේතුව ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වෙනස් සූත්‍රයක. ඒ ඒ සූත්‍රයේ කියන හැටියට පින්නතුනේ අසුතවත අසුතව අසුතවතෝ භික්කවේ පුතුජනස උපජ්ජති සුඛං සෝනෝ ඉතිපටි සංතික්කති මේ අසුතවත් කියන්නේ යමක් දැන අසා දැනගෙන නැති ඒ කියන්නේ බෞද්ධකමක් නැති ධර්මයක් ගැන නොදන්න මේ පෘථග්ජන පුද්ගලයාට සුඛ වේදනාවක් ඇති වෙනවා සුඛයක් ඇති වෙනවා මේ සුඛයක් ඇති වුණාම මෙයා නුවණින් මේක දිහා බලන්නේ නැහැ න ඉතිපටි සංචික්කති uppannam ko me idan sukam පංචකෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මන්ති යථාභූතං නප්පජානා සුඛයක් ඇති වුණාම මේ අසුතවත් පුතඥයා මේ ඇතිවෙච්ච සුඛය යෝනිසෝ මානසිකාරයෙන් බලමින් මේ අනිච්චයි මේ දුකයි මේ වෙනස් වෙන ධර්මතාවයක් කියලා නෝනින් බලන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ මේ අසුතවත් පුතඥයාට උපදිනා සුඛං වේදනා මේ සුඛ වේදනාවේදී පින්නතුනි මෙයා මේ ධර්මතාවයේ දෙස නොබලන නිසා මොහුට ඇති වෙන්නේ මේ පිටිබඳ ආසාව. ඒ වගේම අසුතවත් පුතග්ජනයාට උප්පජ්ජති දුක්ඛං සෝනයිති පටිසංචික්කති උප්පන්නෝ කෝ මේ ඉදං දුක්ඛං සංචකෝ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මන්ති යථා භූතං අප්‍රජාන. එතකොට අසුතවත් පුතග්ජනයාට දුකක් ඇති වුණා. මේ දුකක් මේ විපරිණාම ධර්මයක් මේක දුකක්මයි මේ දුක දුකක්මයි මේක අනිත්‍යයි මේක වෙනස් වෙන දෙයක් කියලා ਉਹ නුවණින් බලන්නේ නැහැ. ඒ දෙකම කරන්නේ නැහැ සුඛයක් හවුනත් ਉਹ බලන්නේ නැහැ මේක වෙනස් වෙන දෙයක් දුකක් ලැබුණත් ਉਹ බලන්නේ නැහැ මේක වෙනස් වෙනවා කියලා. ඒ නිසා ඔහුට සිදු වෙනවා පින්නතුනේ මේ අවස්ථාවේදී මෙන්න මේ සුඛයත් මේ දුකත් දෙකටම ඔහු යට වෙනවා. ඒ නිසා තස්ස සුකම්පි චිත්තං පරියාදාය චිත්තති දුක්ඛම්පි චිත්තං පරියාදාය චිත්ත. ඔහුගේ සිත මේ දුකෙනුත් මැඩ ගන්නවා ඒ වගේම සුඛෙනුත් මැඩ ගන්නවා. මොකද ඔහු යෝනිසෝ මනසිකාරයෙන් බැලුවේ නෑ අනිත්‍ය දුක විපරිණාම ධර්මතාවයක් මේ මට ඇති වෙන සුඛය ඒ වගේම මට ඇති වෙන මේ දුක මේක විපරිණාම ධර්මතාවයක් කියලා වුණොනින් බැලුවේ නෑ ඒ නිසා පින්නතුනේ සුකංච අනුරුජ්ජති දුක්ඛේච පටිවිරුජ්ජති මෙන්න මේ කෙනා සෝ උප්පන්නං සුඛං අනුරුජ්ජති ඔහුට ඉපදුන මේ දුක හි ඇලෙනවා පින්නතුනේ නන්දනය කරනවා මේක හොඳයි කියලා ගන්නවා දුක්ඛේ පටිවිරුජ්ජති Tamanට ලැබිච්ච දුකේ පින්නතුනේ ගැටෙනවා යෝ ඒවං අනුරුද්ධ විරෝධක සම්පන්නෝ න පරිමුච්ඡති ජාතිය ජරාය මරණේ ශෝකේ පරිදේවි දුක්ඛේ දෝමනස්සේ උපායස මේ විදියට අනුරෝධ විරෝධ කියන ඇලීම් ගැටීම් දෙකෙන් යුතුව පුද්ගලයා පින්නතුනේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ දුක් වලින් මිදෙන්නේ නැහැ න පරිමුච්ඡති දුක්ඛස්මාති දුකෙන් කවදාකවත් උන් මිදෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ සුතවත් පුතග්ජනයා සුතවත් ආර්ය ශාවකයා ඊට වඩා වෙනස් පුද්ගලෙක්. සුතවතෝ කෝ වික්කවේ අරිය ශාවකස්සෝ උපජ්ජති සුඛං සෝ इति පටිසංචික්කති. uppannam ko me idan sukam pancako aniccam dukkam vipannama dhammanti yatha bhutam pajana. ඒ වගේම පින්නතුනේ සුතවතෝ සුතවතෝ කියන්නේ අපි ධනෙ උගත් ධර්මයේ දන්න අසහායති සුතවත් මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ ආර්යත්වයේ පිළිබඳ ගැනීම පිණිස පෙළගැසෙන ශ්‍රාවකයා ආර්ය භාවයේ පිණිස කටයුතු කරන භාවනා යෝගීව හිතින සිල් රකින්න තැනැත්තා ආර්ය ශ්‍රාවකයා ඒ නිසා ආර්ය ශ්‍රාවකයාට මේ විදිහේ දුක් ශෝකයක් සුඛයක් ඇති වුණා නම් පින්නතුනේ ඉතිපටි සංචික්කතිය උමෙන්න මේ විදිහට කල්පනා කරනවා උපන්නංකෝ මේ ඉදං සුඛං මට මේ සුඛයක් ඉපදිලා තිබෙනවා සංචකෝ අනිත්‍යං දුක්ඛං විපරණාම ධම්මන්ති යථා භූතං පජානා අන්න ඒක දුක ඒ වගේම මේක වෙනස් වෙන දෙයක් ඒ වගේම මේක අනිත්‍ය දෙයක් කියලා යථා භූතං පජානාති ඇතිසැටියෙන් දැනගන්නවා පින්නතු ඒ නිසා පින්නතුනි උප්පජ්ජති දුක්ඛං සෝයිති පටිසංචික්කති උප්පන්නං කෝමිතං දුක්ඛන්ති සංචකෝ අනිච්චං දුක්ඛං විපන්නාව ධම්මන්ති යථා භූතං පජාන. ඔහුට දුකක් ඇති වුණත් පින්නතුනේ ආර්ය ශ්‍රාවකයා කම්පා වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා ඒ දුක දැකලා ඒ දුක නිසා නපටි විරුද්ධති විපරිණාම ඒ කියන්නේ තස්ස සුඛම් පිචිත්තන්න පරිදාය චිත්තති දුක්ඛම් පිචිත්තන්න පරිදාය චිත්තති ඔහුට මේ සුඛේවත් මේ දුකවත් පින්නොතිනේ ඔහුව මැඩගන්නේ නැහැ. සෝප්පන්නං සුඛං නානුරුජ්ජති දුක්ඛේන පටිවිරුජ්ජති. ඔහුට උපන් සුඛේ හේව ඇලෙන්නෙත් නැහැ. උපන් දුකේ යැටෙන්නෙත් නැහැ පින්නතුනි. ඒ නිසා සෝහේවං අනුරෝධ විරෝධ විපයිනෝ පරිමුච්ඡති ජාත්‍ය ජරාය මරණේ සෝකේ පරිදේව දුක්ඛේ දෝමනස්සේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. ඒ නිසා පින්නතුනි සුතවත් පුතඥ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පදනා වූ මේ සුඛේ මේ පදනා වූ මේ දුකේ පින්නතුනි ඇලෙන්නෙත් නැත් ගැටෙන්නෙත් නැ ඒ ආකාරයෙන් අවිරෝධ විරෝධ විප්පහීනෝ පරිමුච්චති ජාතිය ජරාය මරණ ජාති ජරා මරණයන්ගෙන් ඔහු මිදෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙනවා උපායාසයේ කියන දැඩි වේසෙන් මිදෙනවා වූ සම්පූර්ණ සංසාර දුකෙන් මිදෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කළ වදාළේ. ඒ නිසා පින්වත්නි අපි මේ වෙලාවේ මේ දේශනා කරන්නට යෙදුණු මේ නීවරණය පිළිබඳ ධර්මතාවයන් අපි හොඳින් මෙනෙහි කරන්න ඕන. අපි නීවරණයන් පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම සඳහන් කළේ කාම ඡන්දය කාම ඡන්දයේ පින්නතුනේ නෙක්ඛම්ම සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙයක්. අපි මේ භාවනා යෝගී වෙන්නේ කුමක් සඳහාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම සඳහා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ නෙක්ඛම්ම සංකප්ප සම්මා සංකප්ප සම්මා සංකප්පයේ සඳහන් වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්පනා තුන. එතකොට පින්වත්නි ව්‍යාපාදයේ මෙතන තියෙනවා තීන මිද්‍යක් හැටියට. ඒ වගේම කාම ඡන්දය මෙතන තියෙනවා නීවරණයක් හැටියට. එතකොට මේ නීවරණ දෙක නිසා කුමක්ද සිදුවෙන්නේ? හිංසා සිතුවිලි හිතේ පහළ ගන්නවා, පහළ වෙනවා පින්නතුනි. කාම ඡන්දය නිසා සමහර විට හිංසා සිතුවිලි පහළ වෙනවා, ව්‍යාපාදයට පාර කැපෙනවා. ඒ නිසා මේ කාම ඡන්දයත් ව්‍යාපාදයක් කියන මේ නීවරණ දෙක පින්නතුනි අපේ සම්මා සංකප්පයට පටහැනි. ඒ නිසා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න තියෙන ප්‍රධාන බාධාවක් වෙනවා මෙන්න මේ කාරණේ. ඒ වගේම තීන මිද්දේ පින්නතුනේ අපිට අවිහිර කරනවා. තීන මිද්දේ අවිහිර කරනකොට හේතු වෙන්නේ අපිට සම්මා වායාම. මේ සම්මා වායාම කියන කාරණේ ඉතාම වැදගත්. උත්සාහය යහපත් උත්සාහය. මේ උත්සාහයට බාධක කරනවා තීන මිද්දේ. එහෙමනම් අපිට සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු සම්මා වායාම වගේම සම්මා සති. මේ සතිය තියෙනවා නම් පින්නතුනේ මේ උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පින්නොන්ති විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සතියෙන් ඉන්න සම්මා සතිය වඩන්න ඕන. සම්මා සතිය නැත්තම් පින්නතුනේ මේ සියලු දේම ගිලා බහිනවා, කඩා වැටෙනවා. එනිසා සම්මා සතිය අපි වඩනවා නම් සතියට සාපේක්ෂව කුමක්ද සිදුවෙන්නේ? වීරිය තියෙන්න ඕනේ සතියට සාපේක්ෂව වීරිය තියෙන්න ඕනේ විරියට සාපේක්ෂව පින්නතෙන් සමාධිය වැඩෙන්න ඕනේ. ඒ නිසා සද්ධාව මුල් කරගත්තා සම්මා දිට්ඨියක් අපිට තිබුණා සම්මා දිට්ඨිය නිසා තමයි පින්නතුනේ අපි අද මෙතෙන්ට ආවේ. සම්මා දිට්ඨියෙන් අපි ආරම්භ කළා මෙලොව අපි පාර ගත්තා සුඛ දුක්ඛ අපි පිළිගන්නවා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා. ඒ වගේම අපි නිවනක් තියෙනවා පිළිගන්නවා. ඒ වගේම පරලෝක මේ ලෝකේ තියෙන බව පිළිගන්න නිසා අපිට සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨිය නිසා අපි මේ ගමනට පිළිපන්නා. ඒ වගේම පින්නතුනි සම්මා සංකප්පය. නෙක්ඛම්ම සංකප්පය තමයි අද මේ සී සමාදන් වෙලා මේ වගේ ආරණ්‍ය ගත වෙලයි මේ භාවනා යෝගී වෙන්නේ. කාම ලෝකයෙන් නැත් වෙලා කාම වස්තුන් බැහැර කරලා නිර්නයිෂ්ක්‍රමයේ ඉඳලා මේ මොහොතේ ඉන්නේ. ඒ නිසා නෙකම්ම සංකප්පයේදෙන මේ අවස්ථාවේ ඒ වගේම මෛත්‍රී චේතනාව ඒ වගේම අපි ගැඹුරු දහම් වලට මෙහි කරන්නේ අපි සීයෙන් ඉන්නේ අපි සමාධි වඩන්නේ ඒ නිසා අවස්ථාවක් නැහැ ව්‍යාපාදයට ඒ නිසා අවස්ථාවක් නැහැ හිංසා සිටිවිලට එනා සම්මා සංකප්පයත් අපි වඩනවා මේ වෙලාව පින්නද ඒ වගේම අපි අද අෂ්ටාංගික උපෝසත සීලයක් සමාදන් වෙලා තියෙනවා අෂ්ටාංගික උපෝසත සීලය සමාදන් වෙනකොට පින්නතුනේ අපි පාණාතිපාතා පටිවිරතා කියන තැනම පින්නතුනි මෙත්තා චේතෝ විමුක්තිය තියෙනවා. ඒ නිසා මෙත්තා චේතෝ විමුක්තිය වැඩෙනවා මේ සීලය ආශ්‍රිත කරගෙන. ඒ වගේම අපේ තියෙනවා පින්නතුනි ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපි අදින්නා දාණයෙන් වැළකීලා තියෙනවා. අපිට එතන කරුණාව තියෙනවා පින්නතුනි කරුණාව නැත්නම් අනුන්ගේ දෙයක් අපි ගන්නවා අනුන්ට විඳවන්නේ නැහැ අපි ඒ නිසා කරුණාව තියනවා අබ්‍රහ්මචර්යාව තියනවා පින්නතුනේ. ඒ නිසා අපි කාම ලෝකයේ නැතනත් ඈත් වෙනවා. ඒ නිසා අපිට සංකප්පේ වැඩෙනවා සම්මා සංකප්පයක් හැටියට. නෙක්ඛම්ම සංකප්පේ වැඩෙනවා. ඊළඟට පින්නතුනේ අපේ දැන් මේ සීලය සම්පූර්ණ වෙනකොට සම්මා වාචා කියනකොට අපි බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ. මේ භාවනා යෝගී පිරිස හිස්වදන් දොඩමින් තෙපුල් කරමින් ඉන්නේ නැහැ. ඕපා දූප කියන්නේ නැහැ. ඇයි හොඳයි කතා කර කර කායේ නාස්ති කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ අපිට තියෙනවා පින්නතුනේ අපේ හතරවෙනි කාරණේ හැටියට සීලය සඳහන් වෙනවා. අව්‍යාපාදයක් නැහැ. ඒ වගේම අපේ සිතේ පිළිබඳ සම්මා වාචා කියනකොට පරස වචන කීමකුත් නැහැ හිස් වචන කීමකුත් නැහැ ඒ නිසා පින්නතුනේ අපි සම්මා වාචා කියන කාරණියත් අපේ සම්පූර්ණ වෙනවා ඒ වගේම සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම නිසා මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම සම්මා කම්මන්තේ කියන ආර අෂ්ටාංගික මාර්ගයේ වඩමින් ඉන්නවා. ඒ වගේම මේ සීලය රකින්නත්, මේ වගේ දැන්පත්ව භාවනා යෝගී වෙන්නත්, මේ වගේ හුදකලා වෙන්නත් වීර්යයක් ඕනේ, වෑයමක් ඕනේ නිසා සම්මා වායාමත් පින්නතුනි වඩමින් සිටින්නේ. මෙන්න මේ සම්මා වායාම, ඒ වගේම සීලයක් නිසා සම්මා කම්මන්ත සම්මා වාචා කියන කරුණු නිසා පින්නතුනි සමාධිය ඇති වෙනවා සම්මා සමාධියට සම්මා සතිය උපකාර වෙනවා මේ සියල්ලම ඔබ වඩන්නේ සම්මා සතිය පිහිටලයි සම්මා සතිය නිසා පින්නතුනි අපිට පුළුවන්කම වෙනවා සම්මා සමාධි සංඛ්‍යාතේ අර්පණා සමාධි එහෙම නැත්නම් උපචාර සමාධි ලබා ගැනීමට. ඒ නිසා ඔබ සීල දනාම කල්පනා කරන්න ඕනේ මේ මොහොතේ අපි සම්මා සමාධි පරායනව පිසක් මේ ගන්නේ. සම්මා සමාධිය හරියට ඇති වුණොත් පින්නතුන් ශනේකදී බොහෝ පින්නතුන්ට මේ අවස්ථාවේදීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධයලා නිවන් පසක් කරන්නත් හැකියාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පමණක් මේ ඊට පසුභාගයේ පවා බොහෝ යෝගීන්ට යෝග අවචරයෙන්ට ගිහි පැවිදි මේ පින්නතුන්ට පින්නතුනේ හැකි වුණා මේ සක්මන් කිරීමකින් එහෙම නැත්නම් යම්කිසි කර්මස්ථානයකින් සමාධිය වඩා ගන්නා ශනේකින්ම ධර්ම අවබෝධය කරගන්න. ඒ වගේම සමහර අයට පුළුවන් වුණා ධම්පදයක් අහනකොට ධර්ම අවබෝධ කරගන්න බුදුරයන් වහන්සේ වැඩ සිටින කාලේ. නමුත් අද පින්නතුනේ අපි සමාධියේ පතමයි රඳා පවතින්නේ. යම් අවස්ථාවක සමාධියක් ඇති වුණා නම් ඒ මොහොතේම බොහෝ විට සිත යොමු කළා නම් යෝනිසෝ මනසිකාරයෙන් බැලුවා නම් පින්නතුනේ අපිට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා ආනන්ද මහා තෙරුන් වහන්සේදා මුළු ධර්මය දන්න තෙරුන් වහන්සේ නමක් මුළු රාත්‍රියේ කාලයේ පුරා විපස්සනා වේදී මිනිස්සාහ කළා කොතෙක් වීර්ය වැඩුවත් උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ නැහැ. රහත් බෝධිය ලබා ගන්න. නමුත් කායික පීඩාව නිසා පින්නතුනි පීඩාවෙන් පෙළෙනකොට කායේ සුඛය නැති නිසා පස්සද්ධිය නැති නිසා සමාධිය අහිමි වුණා. සමාධිය නැති නිසා කය සතුපවා ගන්න ඇඳේ වැටෙනකොට ඇතිවෙච්ච සුඛය තුලින් නැති වුණා පස්සද්ධිය පස්සද්ධි සුඛ සුඛ තුලින් පුදු සමාධි සංඛ්‍යාතව උතුම් වූ අජරාමර මහා මහා නිවන් සාක්ෂාත් කරන්න උන්වහන්සේට ඇති වුණා. ඇති වුණා. ඒ නිසා මේ සියලු දෙනාට මේ සමාධි පරායනව නිබ්බානගා නිබ්බාන නින්නෝ නිබ්බාන පොනෝ නිබ්බාන පරියෝසානෝ කියලා අපේ සිත නිවන්තම නඹුරු කරගෙන ඒ දෙසට හැරලා මේ කරන සමාධි වැඩිම තුලින් ඔබ සියලු දෙනාට උතුම් වජරාම අමාමහ නිවන් ලබා ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන ධර්ම දේශනාව නමස්කාර පැවැත්ම. මොනවද මේ කියපු ධර්ම දේශනාව ගැන අසන්න ප්‍රශ්නේම තියෙනවා නම් උද්දච්ච කුච්චය ඔව් අරතිය අපි අදි කුසල ධර්මයේ නොඇලී අදි කුසල දහම් කියනකොට අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා අපි සමාධියක් වඩාගෙන විපස්සනාවේ යෙදෙනවා නම් එතන තියෙන්නේ අදි පඤ්ඤා එතන එතකොට අරතිය කියන්නේ ඒවැ නෙවෙයි එතකොට අපි අරතියෙන් නිදිලා ඒ වගේම අපි විවේකයට කැමති නැහැ අපි සමාධි වඩනවා. සමාධි වඩන්න අපි සීලය රකින්න ඕන. සීලයට අපි ඒ තරම් උනන්දුවක් නැත්තම් සීලය කියනකොට සතර සංවර සීලයක් තියෙනවනේ මොකද ඉන්ද්‍රිය සංවර සීලය තාම වැදගත්. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව අපි සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ පාතිමොක්ඛ සංවර සීලය කියන්නේ සංඝයා වහන්සේගේ සීලය. ඊළඟට සාමවේද දස සීලය සහ සීකිය 75. ඊළඟට දස සීලය උපෝසත ඝාත දස සීලය ඊළඟට උපෝසත අටංග සීලය මෙත්තා චේතෝ විමුක්ති නවාංග සීල මේ විදිය සීල් තියෙනවා මේ සීල් වල සමාදන් වුණාට ඒවා ගැන තරම් උනන්දුවක් නැතුව ඉන්නවනම් එයාගේ සීලය සම්පදාවෙත් තරම් සස්නෑ අදි සීලයක් නෙවෙයි ඒ නිසා අපි අදි සීලයේ ඉන්නත් ඕනේ අදි චිත්තයට එන්න ඕනේ. අදි චිත්තය කියන්නේ සමාධිය. අදි චිත්තයේ උච්චම අවස්ථාව ඥාන සමාධිය. අදි චිත්තයේ උපරිම සමාධියක් ඇදෙද්ද උපචාර සමාධියක් ගන්න. එතකොට අපි ඒව ඇලිලා ඉන්නේ. නෑලීම තමයි එතන අරති. ඊළඟට විවේකය. දැන් අපි හිතුවොත් මේ වෙලාවේ දැන් අපිට ඇති මං යන්න ඕන. ගෙදර යන්න. එතකොට විවේකයට කැමති නෑ. හුදකලාවට කැමති නෑ. එන්නේ ඒක තමයි තනාව. ඊළඟ කාරණේ උද්දච්ච කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විතිරුණු කම. හිත Tamanට අවශ්‍ය අරමුණට ගන්න බැරි නම් දෛනික කටයුතු වල යෙදෙන කෙනෙකුට ඒක හරියට කරගන්න හිත එකලස් නැත්නම් එතන උද්දච්චය තියෙනවා. ඒතකොට කුක්කුච්චය කියලා කියන්නේ හිත විපිලිසර වෙනවා. කුකුස් කරනවා කියලා කියන්නේ අපි හැමතිස්සෙම පසුතැවෙනවා. කුකුච්චේ. ඒ කුකුච්චේ නිසා අපි හිත නිතරම මේ මේ දේ කරන්න බැරි වුණානේ. මේක මෙයාට දෙන්න බැරි වුණානේ කියලා පසුතැවෙනවා නොකල හොඳ හිතලා. ඒ වගේම කරපු වැරදි හිතලා Taman දුක් වෙනවා. ඒකට කියනවා විපිලිසර වෙනවා. ඒක තමයි කුකුච්චේ. වෙන්නේ නැහැ. කාලේ පහයි දිනන කල්ද තියෙන්නේ නැත්නම් ඒ ඉස්සෙල්ලා අපි නවත්තනවා හොඳයි මේ පස්සේ මොනවා සායනස කරපු මේ ප්‍රතිඥාවක කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මමයි කපිලින් සායනස ඒ ප්‍රථම ධානයේ ඉඳලා මේ ද්විතීය ධානයට යන යනකොට වැඩ වැඩ කටයුතු මාර්ගී ඔව් ප්‍රථම ධානයේටපත් තුන කෙනා ද්විතීය ධානයට යන්නේ ප්‍රථම ධානයටපත් වුණා කියලා දැනගන්නේ තමන් භාවනා යෝගීව ඉන්නකොට යම් වෙලාවක් සිත අතීත අනාගත වශයෙන් නොගී තමන් එකම අරමුණක ඉන්නවා ඒ වෙලාවට ආනාපාන සතියක් නැහැ ඒක සංසිඳිලා ඒ වගේම තමන්ගේ ඇසට මේ ඉන්ද්‍රියයන් ඇඟට ඒ වගේම ශබ්දත් විශේෂයෙන් නැහැන තරමට යටපත් වෙන. බොහෝ විට නැතුව. ඒ වගේම Tamanට මහ පොළවේදී ඉන්නේ කොහෙද ඉන්නේ කියන தත්ත්වයක් Taman දන්නේ. කයේ දැනීමක් නැති தත්ත්වයක්. ඒ වගේම ඊටාම විභාස්වර ආලෝකයක් තුල Taman ඉන්නේ. මේ විදිහට පැය එකමාරක් විතර තත්යක වුණොත් තමයි ප්‍රථම ධානය ස්ථිර වුණා කියලා දැනගන්නේ. ඒ කියන්නේ අපි ධානයකට සමාදිනවා පළවෙනි වතාවට අරමුණේ විනාඩි 10ක් වුණා. සාමාන්‍ය එළියක්. ඒ එළියෙන් තමන් වහගෙන ඉන්නවා. ඒකෝර දන්නවා මේ වෙනසක් වෙලා ඉන්නේ. ඒකට කුටු වෙලා. නමුත් ඒකෙදි ශබ්දත් ඇහෙනවා ස්පර්ශත් යන හුඟක් අඩුයි. නමුත් ඒකත් වඩා වෙලාවක් එහෙම ඉන්නකොට අර එළිය තව තව පැහැදිලිව සුදු පාටින් බබල. මේ බබලන එළියෙන් තමයි තමන් වැහෙන්නේ. යම් වෙලාවක මේ සමාධියට බාධාවක් වුණා මේ එළිය ඈතට යනවා. ඒතකොට තමන් ඒකෙන් මිදුණා. ආයෙත් ඒකට යනවා ටිකක් වෙලා එළිය දිහා මේ ආනාපාන චිත්ත දුබොත් ඒකට යනවා. එහෙම නැත්නම් එළිය දිහාම බැලුවත් යනවා සමහර වෙලාවට. බොහෝ විට අපි කරන්නේ ඒක ඈතට ගියොත් එහෙ නොබලා අපි ආනාපානට ආපහු. මේ විදිහට ගිහින් හොඳටම සුදු එළිය තුල දැන් කහමාරක් විතර ඉන්නකොට ඒක ටික ටික රන්වන් පැහැයටපත් වෙනවා. අන්නේ එළිය තමයි ධානයේක හොඳම தත්ත්වය. ඒ වෙලාවටපත් වුණා කියලා ධානයක් ස්ථිර නැහැ. ඒ වගේ தත්ත්වයක දැන් එකමාරක් විතර එකවර ඉන්න බෑ විනාඩි ගානකින් නැතුව යනවා. ආයත ආසනයකදීත් වැඩි වෙනවා, තව ආසනයකදී තව වැඩි වෙනවා. ඉබේ තමයි මිදෙන්නේ. කොහොම ගිහින් පැයකමාරක් විතර එකම ආසනයක් තුල අර රන්වන් පැහැටි එළිය තුල ඉන්න පුළුවන් වෙලා ඒකේ මිදිච්ච වෙලාවට ඒ එළිය තමන් ඉස්සරහා ගිහින් මෙන්න මේ වගේ හිටියොත් රවුමක් හැටියට ඒක තමයි ප්‍රතිභාව නෙමෙයි. ඔය පිළිම වහන්සේලාගේ හිස පිටිපස්සේ තියෙන්නේ ඔය සමාධි ආලෝකය තමයි පෙන්වන්නේ ප්‍රතිභාව නෙමෙයි. මගේ මතේ. නැත්තම් වෙන දෙයක් නෑ එතකොට ඒක නැවත Tamanta සමාධියක් ඕන නම් මේක දිහා බලලා ඒක මැද්දට හිත යොමු කරලා අදිෂ්ඨාන කළොත් තමයි නැවත මේකේ. අන්න එහෙම Tamante ඒ කහමාරක් විතරේ රන්වන් පැහැටි එළියටපත් වෙලා ඉඳලා ඒකෙන් මිදුණට පස්සේ ඒ මොහොතේම එතන ඉඳගෙනම අදිෂ්ඨාන කරන්න ඕනේ ඇස්තරින් නැතුව මා මේ සමාධියට නැවත විනාඩියකට සමවදින් වා කිය. කියලා අර පටිභාග නිමිත්ත දිහා බලන. එතකොට ටිකකින් ඒ පටිභාග නිමිත්ත එකපාරට ටික ටික විසිරිලා තමන් වහගන්නවා ඇවිල්ලා ඇද. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒක ඒ ආලෝකයෙන් වැයෙන. දැන් ධානයේ තුල එහෙම මිනිත්තුවක් විතර යනකොට දැන් පළවෙනි වතාවට මේ කරා. නැවත ආපහු යනවා ඒක ඈත් වෙනවා තමයි මෙහාට එනවා. මොකද මිනිත්තුවක් අදිෂ්ඨාන කරපු නිසා. මිනිත්තුවක් අදිෂ්ඨාන නොකර ගියා නම් ඒක එයාට ඕන වෙලාවක් තිබිලා තමයි මෑත් වෙන්නේ. දැන් අපි වශීතාවය කරගන්න ඕනේ ඊගාවකට යන්න. දැන් නැවතත් අදිෂ්ඨාන කරනවා මිනිත්තුවක් සමවදින්වා. ඒකට යනවා ඒක. කොහොම 25ක් කරලා විනාඩි දෙකක් තුනක් පහක් 10ක් වශයෙන් දීර්ඝ කරනවා. පස්සේ එතනින් අමාරුනේ නැගිටිනවනේ. නැගිටලා දෙවෙනි මතාවට අපි අතෙන්ට ගියාම අපි අදිෂ්ඨාන කරනවා කෙලින්ම විනාඩි 5ක් සිටින් වාගේ. මොකද හේතුව? නොකල අදිෂ්ඨාන නොකර අපි දැන් යන්න බෑ වචී කරලා නිසා. ඒතර අදිෂ්ඨාන කරපුවාම අනපායට හිත දාපු ගමන් මේක මතුවෙනවා. මේක මතුවෙච්ච ගමන් අපි ඒකට හිත යොමු කරලා අදිෂ්ඨාන අදිෂ්ඨාන කරපුවාම ඒක ඇතුළට යනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා විසිරලා වහගන්න ලෝකයක් වෙනවා. ඒක තමයි රූප ලෝකය. දැන් මේ රූප தත්ත්වයට රූපාවචර தත්ත්වේ. දැන් ඉන්නේ ඉතින් මේ විදිහට තමන් ප්‍රගුණ කරන්න ඕනේ පැයක්ද දෙකක්ද ඉන්න පුළුවන් වෙලා. ටික ටික කාලය වැඩි කරලා. එහෙම තමන්ට දැන් ඇති කියලා හිතෙනකොට තමයි අපි දෙවෙනි ධානයට අරිෂ්ඨාන. ඒක ඉස්සෙල්ලා අපිට තියෙන වැඩක් කරා. විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන ඥානංග අපි දැක්කද? ඒ නිසා අපිට ඉතාමත්ම හොඳ දේ තමයි ඥානයකටපත් වෙලා සෑහෙන වෙලාවක් ඉඳලා නැගිට්ටාම දැන් මට මේ ප්‍රථම ඥානීය ඇති හොඳට කාලයක් වුණා කියලා සනිටුවන් වුණාම ඒකෙන් නැගී හිටියට පස්සේ ඉබේට පළවෙනි වතාවට කියනවා හදවත දිහා බලන්න කියලා හිතේ. හිතෙන් හදවත දිහා බලලා ඥානාංග ප්‍රකට වේවා කියලා අනිෂ්ඨාන කරනවා. එතකොට මේ මේ වගේම ආලෝකයක් Tamange හදවත තුලින් Tamanට පෙනිලා ඒක තුල අර ධානාංග ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට විනා තප්පර ගණනක් දැකලා ඇති වුණාට පස්සේ තමයි මෙතන ඉඳලා තමයි අපි අර විනාඩියේ ඉඳලා අදිස්ථාන කරන්නේ. දැන් අපි පැයක් ඉන්න පුළුවන් නැත්නම් දෙකක් ඉන්න පුළුවන් කියලා තේරුණාට පස්සේ දැන් අපි දෙවෙනි එකට යන්න ඕනේ නෑ. අපි හිතනවා මේ මේ ප්‍රථම ධානයේ නිවන්නට ඊටම ළඟ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියනේම නිවන්නට ළඟ. ඒ විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකග්ගතාවේ විතරක් තිබෙන දෙවෙනි ධානය මට ලැබේවා කියලා අනිෂ්ඨාන කරලා අර ප්‍රතිභාග නිමිත්ත දිහා බලන. ඒ වෙලාවේ අපි වෙලාවක් නියම කරන්නේ නැහැ. මොකද අපිට ලැබිලා නැහැ. එතකොට ටිකක් වෙලා ගිහින් ආයෙත් එක වෙලාවටම යන්නේ නැහැ සෑහෙන වෙලාවක් ගත වෙලා කොයි වෙලාවකට යන. ඒ ගිහාම අර මුලදි වගේ දිග වෙලාවක් ඉන්නේ නැහැ. පළවෙනි එකනේ දෙවෙනි එකනේ. ඒකෙත් කිටි වෙලාවල් ඉඳින් ඉඳ එළියට එන. ඒකට ආයෙ අනිස්ථාන. ඉතින් ඔහම ගිහිල්ලා මේ ආයෙ උත්සාහය. ඒකත් අර මුලේ විදිහට ප්‍රගුණ කරලා වශී කරන්නේ. ඔහම හතරම කරන්න ඕන. ඔකේ රහස පළවෙනි ඥානයක් ලැබිච්ච පුද්ගලයා ඒක වශී නොකර දෙවෙනි ඥානයට අදිස්ථාන කරලා ගියෝ පළවෙනි එකත් වැටෙනවා දෙවෙනි එකත් වැටෙනවා ආයෙත් අවුරුදු ගානකට ඒ නිසා වශීතාවය කියන්නේ මොකක්ද කියලා යෝගාවචරයෙන් කල්ැතු නොදැන හිටියොත් ධ්‍යාන නිකාන්තිය කියන ආසාවටපත් වෙලා ධ්‍යානෙන් පිරිය. මේ නිසායි කියන්නේ ධානයකටපත් වුණාම හරියට ධානය කියන්නේ මොකද්ද? දැන් මේකෙන් නැගිටින්න හොඳ කොහොමද? වශී කළ යුත්තේ කොහොමද කියන එක දැනගන්න. ඒක තියෙනවා විසුද්ධි මාර්ගයේ තියෙනවා පංච වශිතා. අංගුත්තර නිකායේ සූත්‍රයක තියෙනවා අංග 6ක්. චෛ වික්කවයන්ගේ සමන්නාගතෝ වික්කෝ කියන. ඒ කියන්නේ ඥානයේ සමවැදීමේ දක්ෂකම, නැගිටීමේ දක්ෂකම, ඥානයේ යම් කාලයක් ඉඳීමේ දක්ෂකම අනිෂ්ඨාන පූර්වකව ඒ වගේම සම්පහන්සනය කිරීම කියන්නේ සංසිඳීමේ ගුණය වැඩි කර ගැනීමේ දක්ෂකම ඊළඟට ඒ ඒ අරමුණේ සමාජීමේ දක්ෂකම වගේම හිතූ හිතූ දානයන්ට හිතූ හිතූ වෙලාවේ සමවැදීමේ දක්ෂම කියන අභිනීහාරය. ඒ හය. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ පංචවසිතා. උත්තාන වසී, අදිත්‍යාන වසී, සමාපජ්ජන වසී, ආවජ්ජන වසී, පච්චවේකන වසී කියලා පහයි. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් තව එකක් තමයි දැන් අපි සමාධි වඩනකොට අපි නිවන අරමුණු කරගෙනයි සමාධි වඩන්නේ. අපි නිවන් දකින්නේ සමාධි වඩන්නේ. එහෙම නැතුව අබුද්ධෝත්පාද කාලේ නිවනක් නොදැක සමාධි වඩපු අය තමයි ওই රූප අරූප ලෝකවලදී උපදින්නේ. දැන් අපි කරන්නේ සමාධි වඩන්නේ කුමක් සඳහා නිවන සඳහා. ඒ නිසා ඒක කොතන ගියත් කොයි ආත්මෙට ගියත් කවදාවරු අපිට නිවනටමයි උපකාරී සමාධි වඩන යෝගාවචරයෝ උල්ලංතරන් නිස්සබ්ද වෙන්නේ ඔක ගන්න. ගත්තට පස්සේ යුද්ධ බටේක් වගේ ඉන්නත් පුළුවන්. මොකද එයා වශී කරගෙන තියෙන්නේ. එහෙම නැත්තම් අමාරුයි. ඒ නිසා හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕනේ, කරන්න ඕනේ කටයුතු. කතා කිරීම සෑහෙන දුරට අඩු කරන්න. කතා කරනවා නම් වචනයක් වචනයක් පාසා 100ෙන් කතා වේගෙන් සමාධිය වැඩි. තමන්ගේ අඬ තමන්ට ඇහෙන්න ඕන. තමන් කරන වචනේ තමන්ට තේරෙන්න ඕන. ඒක උච්චාරණය දැනෙන්න ඕන. එහෙම කතා කරනවා නම් තමන්ට සමාධිය ලබා ගන්න පුළුවන්. කරන ක්‍රියා තුල ඒ වගේ. අපි නිදාගන්න ගිහිල්ලා ඇඳේ වාඩි වෙනකොට අපි හිතගෙන ඕන්න මං ඉඳ ගන්න අතරේ හිත තියෙන්න. ඉඳගත්තු මං ඇලවෙන අතරේ හිත තියෙන්න ඕනේ ඇලවි. ඇලවුණු මං දිගෑරෙනකොට ඒ දිගෑරීමට හිත තියෙන්න. ඊට පස්සේ දිගෑරුණු ස්වභාවය ඉරියව්ව හිතේම නවත්ත. ටිකක් වෙලා යනකොට පුරුදු ආනාපානෙට හිතේ. නිදීමේ බලාපොරොත්තුවක් නැතුව සිහියෙන් ඉදීමේ බලාපොරොත්තුවෙන් තමයි ලැබෙන්නේ. මෙන්න මේ විදිහට හදිස්සිය Tamanට කරන්න වැඩ තියෙනවා. හදිස්සිය කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි කොච්චර හදිස්සියෙන් කළත් ඒ හදිස්සි බව දැනගෙන කරනවා නම් ඒ හදිස්සිය තුලත් හිත තියනවා නම් සමාධිය වැඩි. අවදාරේ සම්මත සමථ සමාධිය වලින් විපස්සනා අපි ඉස්සලා කිව්වනවත් ඈ සමත සමාධියෙන් විපස්සනාවට හැරෙයි. දැන් සමත සමාධිය ඉච්ඡම තත්ත්වයේ අර්පණා සමාධි අර්මස අර්පණා සමාධියෙන් නැගී හිටලා අපි දැන් මේක අපිට වචිතාවයක් තියෙන එකක් නා. අපිට දැන් විපස්සනාවක් කරන්න ඕනේ නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ සමතයෙන් Tamanට පුරුදු උසස්ම සමාධියට සමාදින්න. ධර්මයේ සඳහන් වෙන හැටියට යෝගාචරයේ අත්දැකීම් වල හැටියට උසස්ම සමාධියක් තියෙන ඕදාත කසනේ චතුත්ථ ධ්‍යාන සමාධිය. ඒක ආනාපාන සමාධියට වඩා බොහොම උසස්. ආනාපාන සමාධිය උනත් තියෙනවා නම් හතරවෙනි ධානය යම්සි කෙනෙකුට එයාට ඕනේ නෑ 1 2 3 කියලා. හිතපු ගමන් චතුර්ථ ධානයට මම සමාධියෙන්ම විනාඩි 5ක් ඉන්නවා. එච්චරයි. ඒකට ඒකට යනවා. ආනාපානෙට දැන් මුකුත්ම නෑනේ. ඇස් දෙක පියාගත්තා. එතකොට ඒ යෝගාවචරයාට බුදු කෙනාට එයාගේ ඇස් දෙක පියාගත්තාම එළිය එනවා. එන්නේ නැත්නම් ආනාපානෙ දිහා බලන්න. බලපුවම යනවා. ආවට පස්සේ අර වෙලාවක් අදිෂ්ඨාන කරලා සමාහයෙන් විනාඩි 10ක් විතර අදිෂ්ඨාන කරලා එතකොට නැගී හිටින්නේ විනාඩි 10ක්. නැගී හිටියට පස්සේ මේ ඥාණයෙන් මතුවෙනකොට ඒ ආලෝකේ Tamanට හසුරවන. Tamanව වහගෙන තිබිච්ච ආලෝකේ විහිදවන්න පුළුවන් ඕන තැන. ඇස් දෙක පියාගෙනම Tamanගේ ශරීරයට ඒක විහිදුව. හරව. එතකොට එතන ඉඳලා අපි මේ ශරීරයේ රූප දිහා බලන. රූප නොබලා නාමයට යන්න එපා කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා. හැබැයි ඥානලාභීන්ට ඕනේ නම් විපස්සනා කරන්න පුළුවන් ඥාන අංග විනය කරලා. එතන ගන්නේ සුඛ වේදනාව, ප්‍රීතිය ඒ දෙක. ප්‍රීති සුඛ තියෙනවා ඥානෙ ඒක අරගෙන යන්න පුළුවන් විපස්සනා කරලා. බොහෝ විට කියන්නේ රූපස්කන්ධය බලන්න. රූපස්කන්ධය බලනකොට මේ ශරීරයේ මේ පරමාණු ස්වභාවය දකින්නකල් මේක දිහා බලන්න. එතකොට අපි ඒක පහසුම ක්‍රමේ තමයි. ඥානයේ නැගිට පුද්ගලයාගේ ඥානාලෝකයේ තමන්ගේ ශරීරයට යොමු කරලා ධාතු ලක්ෂණ 12 එකක් පාසා පිළිවෙලින් මෙනෙහි කරගෙන අන්නේ මෙනෙහි කරගෙන යනකොට ටික ටික ටික ටික මේ ශරීරය විනිවිද දැකීමේ ශක්තිය උටේ. තව තව දියුණු වෙනකොට ඒක ඔහු විනිවිද දකිනවා. එතකොට ඔහුගේ හිතේ මෙතෙක් වෙලා තිබුණේ ඝණයක් දැන් තියෙන්නේ රූප ගොඩක්. ඒක දිගටම කරන්න ඕන රූප පරිග්‍රහය එයා කරනවා. කයේ සාමාන්‍ය තැනකට අපි හිත යොමවලා බැලුවොත් අපිට පේන්නේ කය විතරයි. එයාට ඕනේ නම් කය විතරක් කරලා ස්ත්‍රියට යන්න පුළුවන් අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී බලන්න. විද්‍යාභ්‍ය ආදී විදිහට යන්න පුළුවන්. හැබැයි ගැඹුරු විදිහට ධර්මය අවබෝධ කරගන්න ඕන අය එයා ඇහැ දිහාත් බලන කන දිහාත් බලන කය දිහාත් බලන්න. ඉතින් ඒ නිසා එක එක අරමුණු කරගෙන මුල් කරගෙන පහළ වෙන නාමත් ඔහුට අඳුරගන්න පුළුවන්. ඒ ආකාරයට තමයි ඥාණයෙන් නැගිටලා කරන්නේ. සමහර අයට ඥානයකට යන්න පෙර උපචාරයකට ගියාට පස්සේ උපචාරය කියන්නේ දාහනේ ඉම. ඥානෙ නැගීගේ පුද්ගලයා ඇවිත් හතර වෙන උපචාරය. මොකද ඥානය තුළ විපස්සනා කරන්න බෑ. එයාට පාලනයක් නෑ. ඥානෙ නැගිට්ටට පස්සේ උපචාරයට ආවට පස්සේ තමයි එයාට පාලනේ තියෙන්නේ. විනිවිද යන හිතක් තියෙන්නේ. ඥානයෙන්පත් තුන පුද්ගලයාගේ උපචාරය උට භාවිතයි. නෝ පුද්ගලයාට භාවිත නැහැ. අවශ්‍ය විදිහට හසුරවන්න අමාරු. බොහෝ විට ඇද වැටීම් වෙනස් වීම කියනවා. සමාපත්තියේ සමාධිජි පුද්ගලයාට එහෙම නැහැ. එතකොට සමහර විට ඒ උපචාරයට ආපු අවස්ථාවේ ඉබේටම වාගේ ශරීරයේ තියෙන ඒ ධාතු ලක්ෂණ තේ බලන්න පුළුවන්. ඕනේ නම් බලන්නත් පුළුවන් සමහරට ඉබේටත් වෙන. ඔය අතරතුර තවත් කෙනෙකුට ආනාපාන සතිය තරමක් දුරට බලාගෙන හිත තැම්පත් වෙනකොට අතීත අනාගත වශයෙන් හිත ලොගින් වැඩි විසිරෙන්නේ නැතුව යම් ප්‍රාණයකට එනකොට එයාටත් ඉබේට ශරීරය තුලින් ඔය සංවේදීතාවක්. ඉතින් ඒ ඒ උපදින උපදින ධාතු ලක්ෂණ එයා තේරුම් ගන්න එකයි තියෙන්නේ. තදවීම නම් තදවීම. මේක මේක පටවි ධාතුවේ ලක්ෂණයක් මේක ඇති උනේ මෙහෙමයි. එහෙම හිතන්නේ කිව්වොත් ඒක භාවනාවක් නෙවෙයි. තද වෙනවා තද වෙනවා. රත් වෙනකොට රත් වෙනවා. පින් වෙනකොට පින් වෙනවා. එච්චරයි. ඉතින් සමහර යෝගීන්ට ඔබ ඉබේට මතුවෙනවා ඔක්කොම. සමහර යෝගීන්ට අපි හඳුන්වා දෙන්න ඕනේ හිතට. පහසුයි ඒක. ඒ කියන්නේ පඨවි ධාතුවේ තියෙනවා තද ගතිය. ඒකෙම තියෙනවා බුරුල් ගතිය. ගොරෝසු ගතියයි සින්දු ගතිය තියෙනවා. අපි කරන්නේ අපිට මේවා ප්‍රකට වෙන්නේ නැහැ අපි බලාගෙන ඉන්නවා ඉන්නවා පේන්නේ. දැන් කොහොමද බලන්නේ? ඒ නිසා තද ගතිය දැන් මේ ඉඳගෙන ඉන්නකොට මට තදක් තේරෙනවා. මේ පුටුව තදයි. එහෙම නැත්නම් මම මේ අල්ලන් ඉන්න එක මට තදද තේරෙනවා. මම මෙන්න මේක තදයි තදයි කියලා හිතට ගන්නවා. අරගෙන ඒක Tamanට හොඳට වැටෙනකොට හිස මැද්දට හෝ පපුව මැද්දට යොමු කරපුවාම හිත අන්න එතනත් යාට තදපේ. ඒක ටික ටික වැඩිලා යම් වෙලාවකදී මුළු ඇඟම වැහෙනවා. ඊට පස්සේ තදයි කියනකොට ඇඟම තදයි. ඊපස්සේ ආට ඕන බුරුල දැනගන්න. ඉබේට මතු නූන. අපි බුරුල අපනවා තොල හපන. මෙහිමින් කිර පොඩි කර. අපිට තේරෙනවා බුරුල් කියන සංකල්පය අපි තේරුම් ගන්න. සමහරවිට මේ දී පේනවා. දැන් සමහරවිට භාවනා කරනකොට මෙහෙන් තද වෙන්නේ නැහැ. වතුර බින්දුවක් වැටෙනවා තේරෙන්නේ නැහැ. උලම් බින්දෙනවා. ඒ ධාතු ලක්ෂණ. නොවෙනවා නම් අපි කොච්චර බලමුණත් පේන්නේ නැත්තම් අපි හඳුල්ලා දෙන්න ඕන එක දැනගන්න. ඊට පස්සේ ওই විදිහට ධාතු ලක්ෂණ 6 බලන්න. අපිට පේනවා ඇලෙන ගතියක් තියෙනවා මේ හැමතැනම. මේ බලන්න ඇලෙන. අපි මේකමයි ගන්නෙ ඇලීමට. ආපෝ ධාතු. වැగిරෙනවා කියනකොට අපි කෙල ටිකකින් අපිට දැනගන්න පුළුවන්. පහ වෙනකොට ලේත් ගමන් කරන බව Taman දැනගන්න. ඉබේට. සමහරුන්ට ඇත්තටම තේරෙනවා මෙහෙම ධාඩිය වැగిරෙනවා. නොවැగిරෙන දේ වැగిරෙනවා වගේ තේරෙනවා. ඒවගේ හඳුන්ලා දීම ධාතු ලක්ෂණ 12ම හඳුන්ලා දීලා ඒ ධාතු ලක්ෂණ 12 දැන් අපිට පුළුයි. තදයි කියනකොට තද, ගුරු කියනකොට ගුරු. ඒක අපි හඳුන්ලා දීලානේ තියෙන්නේ. එතකොට අපි ඒ විදිහට පඨවි ධාතුවේ ලක්ෂණ 6යි, ආපෝ ධාතුවේ 2යි, වායෝ ධාතුවේ 2යි, තේජෝ ධාතුවේ 2යි මෙහෙම කරගෙන යනකොට දිගටම ශරීරය මෙනෙහි කරනවා. දැන් හිත එක සමාධියක නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මුළු ශරීරයේ අර දැනෙන තැන. සමහරට මුළු ශරීරෙම දැනෙනවා සමහරට මේ කොටස විතරයි දැනෙන්නේ. අපි මෙහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන දිගටම යනකොට ඒක තුලින් මේ ශරීරයේ විනිවිද දැකී විනිවිද දැකීමේ ශක්තිය පහළ අන්නේ විනිවිද දකිනකොට තමයි එයාට පුළුවන් වෙන්නේ කොටස් 32 හෝ ධාතු වෙන වශයෙන් දකින්න. ඒ ධාතු දකිනවා නම් පරමාණු වශයෙන් ඇති වෙමින් නැති වෙමින් තමයි. නමුත් ඔහුට ඇතිවීම නැතිවීම නෙමෙයි ඒ වෙලාවේ ප්‍රකට වෙන්නේ. ස්වභාවයෙන් ඒකේ ධාතු ස්වභාවය විතරයි. නමුත් පහු වෙනකොට ඒකේ දුක, ඒක අනිත්‍යභාවය වැටහෙනවා. ඒ විදිහට තමයි විපස්සනා කියන්නේ. සමාවේට දැන් පිම්වීම හැකිලිම විතරක් කරන අයගේ කරන්නේ උදරයට හිත තියාගෙන ඉන්නවා. ඒ තුලම ඒ තුලම පිම්වීම හැකිලිම කියන උදිත සමාධි වෙනවා ඒ තුල ගැලෙනවා. ඒ අතරතුර යම් යම් ස්ථානවල ශාරීරියේ ඇති වෙන සංවේදීතාව වලට හිත යොමු කරලා බලලා ආපහු එතෙන්ට ගන්න. ඒ විදිහේ දෙයක් තමයි මේ පිම්වීම හැකිලිම තුල තියෙන්නේ. බොහෝ විට මේකේ පාලනයක් තියෙනවා අරගේ පාලනයක් නැහැ මේකේ ප්‍රථම ධානයට හරි යන්නේ නැතුව උපචාර සමාධිය විතරක් විපස්සනාව හැරෙන්නේ. පුළුවන්. පුළුවන්. ඇත්තටම උපචාර සමාධිය තමයි විපස්සනා කරන්නේ. උපචාර සමාධියේ පන්නලා ඥාන සමාධියකට ගියොත් වෙන්නේ Tamanට අවශ්‍ය ඕනම වෙලාවක සමවැදිලා නැගිටලා ඒ සත්‍යයෙන් අර උපචාරයට ඇවිල්ලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උපචාරයේදී පමණක් අපි එතනින් සෑහීමකටපත් වෙලා අපි විපස්සනාවට හැරුණොත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මේකයි යම් වෙලාවක විපස්සනා කරගෙන කරගෙන යනකොට වෙහෙස නිසා අර සමාධි ශක්තිය පිරිනකොට වෙන කරන්න දෙයක් නැහැ කියලා. නමුත් සමාධියක් ඇති කෙනා විපස්සනාව නවත්තලා ඥානෙ සමාධි. සමාධිලා විනාඩි 10ක් 15ක් ඉඳලා නැගිට්ටාම ඕම විනිවිදලාගෙන සත්‍යයක් යාලා තියෙනවා. නැවත. ඒ නිසා සමාධිමත් පුද්ගලයාට නොනැගිට නොනැගිට ඒකෙන් දෙමින් කරනවා. අනිත් එක විනිවිද දැකීමේ ශක්තිය මෙයාට වැඩි නැහැ. ඥාණයෙන් ඥාණයට උපචාර සමාධිය බලන. එකේ ඉන්න උපචාර සමාධිය වලින් ඥාණයට වඩා දෙවි ඥාණය උපචාර සමාධිය බලන. එනවා හතරෙන් ඥාණයට බලන. ඒ වගේම සමාපත්තිය සමාපත්තියට වෙනස් වෙනවා. විශේෂයෙන් උපයතොරේ හෝදාත කසිනේ තමයි තාමත්ම ප්‍රබල නැහැ. අනිත් ඒවා නරකයි කියනවා නෙමෙයි. කියනවා ඒක. විශේෂයෙන් කසින භාවනාව. සමාපත්තිය වල උපචාර සමාධි මුගා ප්‍රබලයි ආනාපානට වැඩි. නමුත් ආනාපානයෙන් ලබාගෙන ඉදිරියට යන කෙනාට හැම එකම කරන්න. කසින කරන්න බෑ නිකන්. අමාරු. ඒ නිසා තමයි ආනාපානය සතිය හරහා යන ප්‍රථම ධානයට ආලෝකය තියෙනවාමයි. මොකද ධානය කියන්නේ ආලෝකයට ඇතුළත් වීම. ඒක ප්‍රතිභාග නිමිත්තක් නැත්තම් ධානයක් නැහැ. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ අර සුදු එළිය රම්මම් පාටට නැබලෙන වෙලාවට ඒක ඥාණයෙන් පිට වුණාම හිටින්නේ පැටියක් වගේ. ඒක මේ වගේ දෙයක්. ඒකයි සාමයේ දෙකක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි නවත්තමු නේද? එහෙනම් අද පින් කරගත්ත උඟක් දේශනා කරලා පින් කරගන්නවා, ධර්මය අහලා පින් කරගන්නවා, සාකච්ඡා කරලා පින් කරගන්නවා. මේ කාලේන ධම්ම සම්සංගේ තම් මංගල මුත්තන් කියන සාකච්ඡායේ තම් මංගල මුත්තවන් කියනවා නේද? ඒ නිසා අපි වා පින් රැස් කරගන්නවා. මේ පින් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉතින් භාවනාවේ පින ඉතාම හොඳයි. ලෝසපත් සියලු ඥාති හිතාදීන් මේ පින් ලබාගෙන සුවපත් සුභිකාමී වුණින් පාරමී පුරාණි මන්දිත්වා කියලා පින්දෙන. සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. සියලු භූත මණ්ඩල වලට පින් දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දෙනාවත් තම තමන්ගේ පාරමී හොඳින් පුරාගෙන ලෝකයක් ශාසනයක් ආරක්ෂා කරනවා. මේ සියලු දෙනාටත් ආශිර්වාද දෙමි. සම්පාරණ නිවන් නිවන් අවබෝධ කරගන්නවා කියලා ඉන්දෙමු. ඊළඟට තම තමන්ගේ ජීවත් වෙන පෞද්ගල සියලු ඥාතියෝ, ඇතිජී ගුරුවරු, කල්යාණ මිත්‍රයන් වහන්සේලා. අනිකුත් සත්පුරුෂ මණ්ඩල වෛද්‍යදී වැඩි මණ්ඩල නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ ඒගොල්ලෝ තෝරන එයාටත් ඉන්දෙමු. නැතුව සියලුම හිතයිත මෙදාස්වත් යෝමයි පින්බලේ නිදුක් නිරෝග සුවපත් ආයසෙන් වර්ණයෙන් බලෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩිමි. පාරමී දම් පුරා තුන් නිවනින් සංසෙත්වා කියලා පිටින්නවා. එත්තාවතාචයම් මේ සංගතම් සුඤ්ඤ සම්බදං සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතාචයම් මේ සංගතම් සුඤ්ඤ සම්බදං සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතාශයම් මේ සංගතං පුඤ්ඤ සංගතං සම්මේ සත්තානුමෝදං සම්ම සම්වත්ති සිද්ධි ආකාසත්තා චුම්මත්තා දේවානාගාමේ පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමේ පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරංගක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතියෝ සබ්බේ සියෝ විද්‍යන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්සන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් වාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් වාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිද්දතු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං වාසබජ්ජෝ සම්පතේ